ප්‍රශ්නයක් අහලා තියෙනවා උද්දච්ච කුක්කුච්චය ඇති කරගත යුතු වූ එහෙත් කරගන්නට බැරි වූ කුසල් කිරීමට නොහැකි වීම පිළිබඳව පසුතැවීමත් තෘෂ්ණාවක් වන්නේද එයින් ඉක්මනින් හිත මුදවාගන්නේ කෙසේද පිටියෙන්ම උත්තරයක් දුන්නොත් පින් කරන්න අපි ගාව තියෙන හැබැවින්ම තණ්හාව පින් කරන්න තියෙන්නේ තණ්හාවක්. කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවොත් නිවන් දකින්න ඕගොල්ලන්ට තියෙන තණ්හාවක් නේද? රහත් වෙන්න ඕගොල්ලන්ට තියෙන තණ්හාවක් නේද කියලා ඇහුවොත් අපිට කෙලින්ම දෙන්න තියෙන උත්තරය ඔව්. නිවන් දකින්න රහත් වෙන්න අපිට තියෙන තණ්හාවක්. පින් කරන්න ඕගොල්ලන්ට තියෙන තණ්හාවක් නේද කියලා ඇහුවොත් ඒකත් ඔව්. මොකද කියන්නේ ඒ සඳහා තණ්හාවක් ඇති කරගන්නේ නැතුව අපි කොහොමද පින්කම් කරන්නේ? අපි ඉස්සරළම නැති කරන්න ඕනේ පින් කරන්න තියෙන තණ්හාව නෙමෙයි වෙනත් අකුසල් රැස් කරගන්න තියෙන තණ්හාවයි නැති කරන්න ඕනේ. පින් කරන්න තියෙන තණ්හාව ඉක්මනට නැති කරන්න ගියොත් අපිට සංසාරයෙන් එතර යන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ මහ කුසල් රැස් කරගෙන රැස් කරගෙන යනකොට දෙකක් රැස් වෙනවා කියන්නේ අපිට නිවනට මඟ හැදෙනවා. අන්න ඒ මාර්ගයේ යනකොට දවසම නිවන් දකින්න අපිට තියෙනවනම් තණ්හාවක්. ආන් ඒකත් නැති වෙච්ච දවසට තමයි නිවන කියන ධර්මතාවය අපිට හම්බ වෙන්නේ. නිවන් දකින්න කියන තණ්හාවක් ඇති වුනහම අපිට නිවන හම්බ වෙනවා. නිවන කියලා කියන්නේ මරුණට පස්සේ හම්බ වෙන එකක් නෙමෙයි. මේ බුද්ධහගමේ තියෙන තියෙන නිවන හම්බ වෙන්නේ ජීවත් වෙන කෙනාට. මැරිලා හම්බ වෙන්න නිවනක් නෑනේ. නමුත් මේ හම්බ වෙන නිවන තියෙන්නේ මේ සියල්ලෙන්ම නිදහස් වෙච්ච දවසට. එදාට පින් කරන්න තියෙන තණ්හාවක් අපිට අපිට නෑ. ආන් එහෙම කාරණාවකට බුද්ධඝමී නිවන කියලා උගන්වන්නේ. හැබැයි එතෙන් තියෙන එක පහසු කියලා බුද්ධඝමී කොහොමද දේශනා කරන්නේ? දේශනා කරන්නේ නැහැ. මේ සාමාන්‍ය දෙයක් අත්හැර ගන්න කොච්චර තණ්හාවක් තියනවද? මේ ලෝකේ තියෙන සියලුම බැඳීම් අත්හරිනවා කියන කාරණාවේ තරම්ම පහසු පහසු නෑ. ඒක පහසුවෙන් කරන්න පුළුවන් නම් මෙච්චර කල් අපි එන්නේ නෑ. එහෙනම් මේ ප්‍රශ්නේ අහලා තියෙන හැටියට කරගන්න බැරි වෙච්ච කුසල් පිළිබඳව නැවත නැවත කල්පනා කරලා පසුතැවීම කියලා කියන්නේ ඒ පින්කම් කරගන්න බැරි වීම පිළිබඳව අපිට තියෙන ප්‍රශ්නාවක් තමයි ඒ තියෙන්නේ. ඒකෙන් පිට පුදවන්න නෙමෙයි වීර්ය කරන්න ඕනේ. බැරි වෙච්ච දේවල් කොහොම කොහමද ඉක්මනට ඉක්මනට කරගන්න. අතපසු වෙච්ච කුසල් බොහොම ඉක්මනින් රැස් කරගන්නයි ඕනේ. ප්‍රමාණවත් දෙයකට තව ප්‍රශ්නයක් තියෙනවා අපේ මහ බෝසතාණන් වහන්සේට මොන මනෝපනිධානය ඇති වෙන්නේ කවදද කියලා. ඒ කාරණාවලින් චුට්ටක් පිටකින් බලලා කියන්න ඕනේ මොකද මාතුපෝසක ජාතක කතාවෙන් පස්සේ නෙමෙයි මනෝපනිධානය තුලින්නේ. එදා අම්මා ආශිර්වාද කරනවා ඊට පස්සේ තමයි මේ මනෝපනිධානයේ පාර හැදෙන්නේ. ඒ කාරණාව ටිකක් පිටකින් බලලා මේ උත්තරයක් දෙන්න මට ආපෞසරයක් මම සුපපත් කරනවා අපේ හේමක දාස් මැතිතුමාට මට ඊළඟ දේශනාවට කලින් වෙලාවක මේ කාරණාව අපරම මතක් කරලා කියන්න කියලා මේකට සූදානම් වෙන්න. මොකද ඒක පිටකෙන් බලන්න තු උත්තරයක් දෙන්න බැරි හින්දා. කෙනෙකුට අපි සාකච්ඡා කරනවා හිටියේ උද්දච්ච කුච්ච පිළිබඳව. ඊළඟට අපිට සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන ඊළඟට විචිකිච්ඡාව පිළිබඳව. ඒක සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊළඟ නීවරණය විචිකිච්ඡාව. මෙතන සඳහන් කරනවා නූපන්නා වූ විචිකිච්ඡාව ඉපදීම සඳහා උපන්නා වූ විතිකිච්ඡාව පැතිරීම සඳහා හේතු වන්නා වූ සැක ඇති වෙන කාරණා සැක උපදින ධර්මතා පිළිබඳව නුනුවණින් මෙනෙහි කිරීම කියලා. නූපන්නා වූ විතිකිච්ඡාව ඉපදීම සඳහා උපන්නා වූ විචිකිච්ඡාව වැඩි දියුණු වීම සඳහා ඒක වැඩි දියුණු වෙලා පැතිරීම සඳහා හේතු වන්නා වූ සැක ඇති වෙන ධර්මතා සැක උපදින ස්ථානයන් පිළිබඳව නුනුවණින් මෙනෙහි කිරීමයි. සැක ඇති වෙන ධර්මතා, සැක උපදින ධර්මතා නුනුවණින් මෙනෙහි කිරීම කියලා කිව්වේ මෝහ සහිතව මෙනෙහි කිරීම තමයි විචිකිච්ඡාව ඇති වෙන්න හේතු වෙන්නේ කියලා සඳහන් කරනවා. එතකොට ඒ කියන්නේ ධර්මය හදාරන විටත්, කියන්නේ ධර්ම කාරණාවක් ඉගෙන ගන්නකොටත් අපට සැක ඇති වෙන තැන් ඒ ධර්මයේ තුල තියෙනවා. එතකොට සැක ඉපදෙන ධර්ම කාරණා නුනුවණින් මෙනෙහි කිරීම. සැක උපදින ධර්මතා නුන වලින් මෙනෙහි කිරීම, ඒ කියන්නේ මෝහයෙන් මෙනෙහි කිරීම මේ විචිකිච්ඡාව ඇති වෙන්න හේතුවයි කියලා. එතකොට මෙතන මේ සැක උපදින ධර්මතාව කියලා සඳහන් කරනවා හිත සැක සහගත හෙවත් විචිකිච්ඡාවට පත් වෙනවා. ඒ විචිකිච්ඡාව පැතිරෙනවා මොනවා නිසාද? සැක සහිත ධර්මකාරණා නිසා. එතකොට සැක සහිත ධර්මකාරණා කියලා සඳහන් කරන දේවල් අපිට මේ ධර්මයේ තුල පිළිගන්න බැරි දේවල් තියෙනවා. නමුත් ඒ ධර්මයේ තුල අපිට පිළිගන්න බැරි දේවල් මිසක් ඒවා ධර්මයේ නැති දේවල්වත් මේ ලෝකේ සිද්ධ නොවිච්ච දේවල්වත් නෙමෙයි. අපිට අපේ මනසින් ඒක තේරුම් ගන්න බැරි තමයි තියෙන්නේ. ඒ තරමට අපේ මනස තව වැඩිලා නැති හින්දා. ඒ මොන වාගේ කාරණාද කියලා කියන්නේ මම උදාහරණයක් සඳහන් කෙරුවොත් උදාහරණ වෙනුවෙන් කරුණක් දෙකක් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණය අනන්ත බුදුගුණ අපිට තේරුම් ගන්න බැරි තරම් ඕන තරම් තියෙනවා. ලෝක විදු ලෝකයේ පිළිබඳව තියෙන මනාව අවබෝධය. ආන් එතන පැහැදිලි කරනවා චූලනිකා ලෝක ධාතුව, මධ්‍යම ලෝක ධාතුව සහ මහා ලෝක ධාතුව, සාහස්ත්‍රී ලෝක ධාතුව. ආන් එහෙම පැහැදිලි කරනකොට චූලනිකා ලෝක ධාතුවට අයිති වෙන්නේ සක්වලවල් 1000ක්. එතකොට මේ සක්වලවල් 1000 මනුස්ස ලෝක 1000ක් තියෙනවා. චාතුම් මහරජික 1000ක් තියෙනවා. තාවතිංශ 1000යි මේ ආදි වශයෙන් යාම 1000යි, තුසිත 1000යි, නිම්මාන රති 1000යි, පරිනිම්මිත වසවර්ති 1000යි. එතකොට සදිව්‍ය ලෝක එකකින් 10000කින් 6000යි. බ්‍රහ්ම ලෝක රූප සහිත බ්‍රහ්ම ලෝක 16යි. එතකොට 16000යි. රූප රහිත බ්‍රහ්ම ලෝක 4යි. එතකොට එතන රූප රහිත බ්‍රහ්ම ලෝක 4000යි. සකනාපායවල් එක ගානේ එතනත් 4000යි. එතකොට මේ චූලනිකා ලෝක ධාතුව කියලා කියන්නේ මේකට. මේ සක්වලවල් 1000ට පායනවා, ඉරවල් 1000ක් පායනවා, හඳවල් 1000ක් පායනවා. මේකට කියන්නේ චූලනිකා ලෝක ධාතුව කියලා. ඊළඟට තියෙනවා මධ්‍යම ලෝක ධාතුව. මධ්‍යම ලෝක ධාතුව කියලා කියන්නේ 1000 1000න් ගුණ කරන්න ඕනේ. මධ්‍යම ලෝක ධාතුවේ ඉන්නේ. එතකොට දසලක්ෂයක් වෙනවා. සක්වලවල් දසලක්ෂයක්. ඒක තමයි බෝසතාණන් වහන්සේගේ ಜಾති ශේෂ්ත්‍රය කියලා කියන්නේ. සක්වලවල් දසලක්ෂයක් කම්පා කරවමින් තමයි බෝසතාණන් වහන්සේ මව් කුසට වඩින්නේ. මව් කුසින් බිහි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ලෞතර බුද්ධත්වයේ ලැබෙන වෙලාවට, ගිහිගේ හැර යන වෙලාවට, මංගල ධර්ම දේශනාව කරන වෙලාවට මේ සක්වලවල් දසලක්ෂයේම කම්පා වෙනවා. ඒ විශේෂ අවස්ථාවන් වල කම්පා වෙනවා. ඒකට කියන්නේ ಜಾති ශේෂ්ත්‍රය කියලා. ඊළඟට ආඥා ශේෂ්ත්‍රය අර දශලක්ෂය ආයදුල කරන්න ඕනේ 1000න්. එතකොට කෝටි ලක්ෂයක් එනවා. ඒක තමයි ආඥා ශේස්ත්‍රය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආඥාව පැතිරෙනවා. සක්වලවල් කෝටි ලක්ෂයක. මේ සක්වලවල් කෝටි ලක්ෂයටම ඇහෙන්න දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඉසිංගිලි සූත්‍රය, බොග්ගංග සූත්‍ර, පාඨානාතිය සූත්‍රය, මෝරපිරිත, රතන සූත්‍රය මේ වගේ දේශනාවල් මේ සක්වලවල් 1000කම ඇහෙන්න කරපු දේශනාවල්. ඒ කියන්නේ බාගතුන් වහන්සේගේ ආඥාව පවතිනවා. සක්වලවල් කෝටි ලක්ෂයක. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ රාජ්‍ය බුද්ධ රාජ්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඥාන ශේස්ත්‍රය. ඒ ඥාන ශේස්ත්‍රයේ සීමාවක් නැහැ. ඒ කාරණාව සඳහන් කරනවා මේ එක සක්වලකට සම්පූර්ණයෙන්ම යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රය දක්වාම අබපුරවනවා සක්වලට. කෙනෙක් සක්වලෙන් පිටපැත්තට ගිහිල්ලා මේ සක්වලේ පුරවලා තියෙන අබ අරගෙන නැගෙනහිර පැත්තට යනවා. නැගෙනහිර පැත්තට යනකොට හම්බ වෙන එක සක්වලකට එක ඇටේ ඥානෙ දාගෙන තමයි නැගෙනහිරට යන්නේ. මේ මුළු සක්වලේම පුරවලා තියෙන අබ ඉවර වෙනවා. නැගෙනහිර පැත්තට හම්බ වෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නැහැ. මේ කාරණාව වචනෙන් අහනවා මිසක් අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. සක්වලක පුරවපු අබ මේ ශාලාවට අබ පිළිවෙත් මොනතරම් පුරවන්න පුළුවන් වෙයිද? එක සක්වලකට දාන්නේ එක ඇටයයි. එහෙම ගදා මේ සක්වලේම තියෙන අබ ඉවර වෙනවා. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර ඉවර නැහැ. ඒකවල එහෙනම් බටහිරටත් එහෙම්මම තියෙනවා. උතුරටත් එහෙම්මම තියෙනවා. දකුණටත් එහෙම්මම තියෙනවා. හතර දිශාවට අට දිශාවට මේ විදිහටම සක්වලවල් තියෙන වගේ සීමාවක් සීමාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් මේ අනන්ත සක්වල කියහම කෝටි ලක්ෂයක් සක්වල නෙමෙයි සීමාවක් නැති අනන්ත සක්වල කොයිතරම් ජීවීන් ප්‍රමාණයක් ජීවත් වෙනවද? එහෙනම් ඇහුවොත් මේ අනන්ත සත්වලේ ඉගිල්ලෙන සත්තු කොච්චරක් ඉන්නවද? බඩගාන සත්තු කොච්චරක් ඉන්නවද? කකුල් දෙකේ කකුල් හතරේ සත්තු කොච්චරක් ඉන්නවද? මිනිස්සු කොච්චරක් ඉන්නවද? අහපු නිමේෂයට උත්තරේ දෙනවා. ආන් ඒ වාගේ මහපුදුම ඥාන ශක්තියක් තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ අනාවරණ ඥානය අපිට මං හිතන්නේ මේ සූත්‍රේමයි අනාවරණ ඥානය ගැන කතා කරන්න එනවා ඉස්සරහට. ආන් ඒ අනාවරණ ඥානය පැහැදිලි කරන තැන විස්තර කරනවා මහා සංඝයාට. එහෙන් පිටින්ම Taman හිස් වෙනකම්ම කෙනෙක් දන් දුන්නොත් අන්තිමට දීලා දීලා ඉන්න ගේට් දෙනවා. ඉඩකඩුණු දීලා යාන වාහන දීලා සේරම දීලා අන්තිමට ඉන්න ගේට් දීලා. දැන් Tamanට මොකවත් නැහැ එහෙන් පිටින් ඔක්කොම දීලා. ආන් එහෙම දුන්නොත් යම් කෙනෙක් දැන් එයාට ඊට පස්සේ මොකක්ම නැහැනේ. තනිකර අපි කතා කරන හැටි එයා දුප්පත් නේ. ඉන්න තැනක්වත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේටවත් සංඝයාටවත් දන් දීලා කවදාවත්ම කිසිම කෙනෙක් දුප්පත් වෙන්නේ නැහැ කියලා. එහෙම පිටින්ම දන් දීලා දුප්පත් වෙන්නේ නැහැ කියලා. ආන් ඒ කාරණාව බලන්ඩ භාගතුන් වහන්සේට ගත වෙන කාලය සඳහන් කරනවා ප්‍රාශ්වාස කරපු වාතය ආශ්වාස වෙන්න කලින් මේ අනන්ත ලෝක ධාතුවම දකිනවා කියලා. ආන් ඒ වාගේ ධර්මකාරණා කියනකොට අපිට සැක උපදිනවා එහෙම දකින්න පුළුවන්ද කියලා. ඒකයි මේ කියන්නේ සමහර ධර්මකාරණා අපිට සැක වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙන ප්‍රීතිය අපි ප්‍රීතිය ගැන සාකච්ඡා කළාද? ප්‍රීතිය සහ ප්‍රමෝදය. එතන ප්‍රමෝදය නැත්තම් පාමොජ්‍ය මේ ප්‍රමෝදය කියලා සිංහලෙන් කියන වචනයට තමයි පාලියෙන් පාමොජ්‍ය කියලා කියන්නේ. ඒකට කියන්නේ තරුණ ප්‍රීතිය කියලා. තවම මුහු කුරා ගිහිල්ලා නැහැ. තරුණයි ප්‍රීතිය. ඒ ප්‍රමෝදයට වඩා මුහු කුරා ගියපු ලොකු අවබෝධයක් තියෙන එකක් තමයි ප්‍රීතිය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු දක්වනකොට සඳහන් කරනවා ප්‍රීතිය ආකාර පහකින්. එතන තියෙන කුද්දකා ප්‍රීති, කනිකා ප්‍රීති, පොක්කාන්තික ප්‍රීති, උබ්බේගා ප්‍රීති, පරණා ප්‍රීති. මේ මේකට තමයි මේ පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ. කුද්දකා ප්‍රීති, කනිකා ප්‍රීති, පොක්කාන්තික ප්‍රීති, උබ්බේගා ප්‍රීති සහ පරණා ප්‍රීති. එතකොට මේන් එක ප්‍රීතියක්. පළවෙනි එක කුද්දකා ප්‍රීති. බුදුරජාණන් වහන්සේ ගැන ඇහෙනකොට සමහර අයගේ රෝමෝද්ගමණය වෙනවා. මේ ලෝම කෙලින් වෙනවා කියලා අපි කියන්නේ. නැග එහෙම වෙනවා. ඒ අර දරා ගන්න බැරි ශ්‍රද්ධාවක් එක්ක තමයි ඒක වෙන්නේ. එතකොට කුද්දකා පීති. තව කෙනෙකුගේ ශරීරය නිකන් විදුලියක් හිටුවා වගේ වෙනවා. ඇහෙනකොට නිකන් අර එකපාරම සීතලක් හැදලා ගැසිලා ගියා වගේ වෙනවා මේ බුදු ගුණ ඇහෙනකොට. ඉතින් සමහර වෙලාවට කඳුළු වෙනවා. ඒක දරා ගන්න බැරුව යනවා, කතා කර ගන්න බැරුව යනවා. ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඔක්කාන්තික ප්‍රීතිය. නිකන් මේ රළ පෙරලෙනවා. මොහොඳ රැලි පෙරලි පෙරලි එන්නේ. ආන් ඒ වගේ සමහර කෙනෙකුට ප්‍රීතියක් ඇති වෙනවා. එක්ක භාග්‍යතුන් වහන්සේට කරලා තියෙන පූජාවක් දැක්කහම. ඒක තමන් කරපු පූජාවක් වෙන්න පුළුවන්. අනුන් කරපු පූජාවක් වෙන්න පුළුවන්. පූජාව කරලා පිළිගන්වලා තියෙන හැටි, පිළිගන්වලා තියෙන භාජන, ඒ මනා පිළිවෙල, ඉතින් දැක්කම ශ්‍රද්ධාවෙන් කරපු පූජාවක් දැක්කම කෙනෙක් හිතනවා මේ මහරජෙකුටවත් මෙහෙම පූජාවක් කරනවාද? මේ තරම් දේවල් මේ තරම් ශ්‍රද්ධාවෙන් එහෙම නැත්නම් තමන් මොනවා හරි බොහොම ශ්‍රද්ධාවෙන් කෙනෙක් දුප්පත් වෙන්න පුළුවන් අචර ලොකු පූජාවක් දැකලා නැහැ. බොහොම ශ්‍රද්ධාවෙන් ගිලම්පසක් හදාගෙන යනවා. හැබැයි ඒක මම හැදුවේ හරීම ශ්‍රද්ධාවෙන්. ඒක අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ මතක් කරනවා. මේ ගිලම්පස දානි ආනිසංසත් මට මතක් වෙනවා. දැන් ඒකට මේ වනහකුව වගේ ආනිසංසත් වැදගත්කමත් මේ තැන්වල එනවා. දැන් එහෙම මතක් කරලා බනහලා තියෙන්නේ. ආන් මේ දේවලුත් මතක් වෙලා හැබෑවටම තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමීචිත්තේ සමම්පල. හරියටම හිත පිහිටවලා මේ ජේතවනාරාම සුගන්ධි කුටිය ඇතුලේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ යාසනයේ උඩ මං හදාගත්ත ගිලම්පසේක පූජා කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට කරන පූජාව කොච්චරද කියලා හිතනකොට අපේ හිත ඇතුලේ නිකන් රළ පෙරලෙනවා වගේ පෙරලි පෙරලි පෙරලි පෙරලි යනවා අපිට නිකන් අපි හිර වෙනවා තද වෙනවා වගේ වාගේ දැනව වේවුල වේවුල තමයි මේ පූජාව කරන්නේ එහෙනම් රළ පෙරලෙනවා වගේ වාගේ වෙනවා ඒකට තමයි මේ ඔක්කාන්තික ප්‍රීති කියන්නේ උබ්බේගා ප්‍රීති උබ්බේගා ප්‍රීති කියලා කියන්නේ ධානයක් නෑ නමුත් ශ්‍රද්ධාව නිසා ඉහළ යනවා. එහෙම කරුණු ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එක කාන්තාවක් කඳුකර ප්‍රදේශයක තියෙන ගම, මෙහා කන්දේ ගම, එහා කන්දේ පන්සල. පොය දවස් කට්ටියම පන්සල් යනවා. මේ කාන්තාව ගැබ්බරයි. ඒ නිසා කන්ද නගින්න බෑ. කවුරුවත් ඇය කියන්නේ ඔබ ඉන්න අපි ගිහිල්ලා එන්නම් ගමම පන්සල් ගිහිල්ලා. ඇය ගෙදර. හැබැයි ඇයට ගෙදරට වෙලා ඉන්නකොට පේනවා එහා කන්දේ පන්සල. හඳ එළියට. නමුත් සිල් දෙනවා ඇහෙනවා. බණ කියනවා ඇහෙනවා. මිනිස්සු පහන් දැල්වලා බොහොම ලස්සනට පහන් එලි පේනවා. මෙයා එළියට වෙලා පන්සල දිහා බලාගෙන මේ සියලුම දේවල් ඔය ඇහෙන්නේත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය, ඔය කියන්නේත් භාග්‍යතුන් වහන්සේගේ ගුණ, අර දැල් වෙන පහන් උන්වහන්සේට කරපු පූජාවන්, අර ලස්සනට සුදෝසු දුවර පේන චෛත්‍ය භාග්‍යතුන් වහන්සේමයි. මේ කරුණ හිත හිත මිනිස්සු සලකන හැටි බල බල ඉන්නකොට ඇයට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙන මහ පුදුමාකාර ශ්‍රද්ධාවක්. ආන් ඒ ශ්‍රද්ධාව නිසාම ඇය ඉහළ තිස්සෙනවා. ඉස්සලා ගිහිල්ලා පන්සල් මළුවේ ඇය නතර වෙනවා. ගෙදර කට්ටිය ගමේ කට්ටිය පන්සලට එනකොට ඇය පන්සලට ගිහිල්ලා. එතකොට කට්ටිය අහනවා උඹට ඊර්දි තිබ්බද කියලා. නෑ මට ඊර්දි තිබුණේ නෑ. නමුත් මම බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරගෙන ඉන්නකොට මං ඉහළින්ම ඇවිල්ලා පන්සල් නළුවේ පාත් වුණා. ඊර්දියක් නැතුව ඉහළට එසවෙන ප්‍රීතිය තමයි උබ්බේගා ප්‍රීති කියලා කියන්නේ. අවසාන කාරණාව පරණා ප්‍රීති. දැන් ওই සඳහන් කරපු හතරවෙනි ප්‍රීතියට එනකන් ඇතිවිච්ඡාය මෙතනත් ඇති. හැබැයි පරණා ප්‍රීතිය කියලා කියන්නේ ධානසිතේ උපදින ප්‍රීතිය. මේ ශාරීරිය වේම කූපයක් කූපයක් ගානේ කේශනාලිකාවක් කේශනාලිකාවක් ගානේ ගමන් කරන්නා වූ ප්‍රීතියක් ඒක. පරණා ප්‍රීති. ඒක තමයි පස්වෙනි ප්‍රීතිය. මෙන්න මේ ප්‍රීතියින්ගෙන් එකක් යම් කෙනෙකුට ඇති වුණු ක්ෂණයක්. ඇහි පිල්ලම් ගහන මොහොත ක්ෂණය කියන ඊට වඩා අඩු කාලයක් ඇති වුණොත් යම් කෙනෙකුට සඳහන් කරනවා ඒ පුද්ගලයා හත් කතාවක් සක්විති වෙනවා කියලා. හත් කතාවක් සක් දෙවිඳ වෙනවා කියලා. මේ කරුණ සඳහන් කරලා තියෙන්නේ චූලනිකා ලෝකධාතු සූත්‍රයේ අවසානයේ. මේ මේ කාරණා ටික දැනගෙන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මගේ බුදුහාමුදුරන්ට මෙච්චර බලයක් තියෙනවා කියලා මංවත් දන්නේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇතිවෙන ඇහිපෙල්ලමක් ගහන කාල මොහොතක මේ ප්‍රීතිය අපිට මේ තරම් දෙයක් කරනවා නම් අපි පින්තුන් හිතන්නකො හරියටම සරණ ගියපු කෙනාට මොනවද වෙන්නේ කියලා. මේ ප්‍රීතිය ඇති වෙන්නේ සරණ ගිහිපාවට තමයි. බාලිකන් වහන්සේ දේශනා කරපු පාරේ යන අයට මොනවද අඩු කියලා. නමුත් කෙනෙකුට මේක කියහම මේක පිළිගන්න විශ්වාස කරන්න බුදුගුණ පිළිබඳව දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ ගැන දන්නේ නැහැ. ආන්නේ හින්දා සැක උපදිනවා. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධාදී අටතන පිළිබඳව ඇති වෙන සැකය. භාග්‍යතුන් වහන්සේ ගැන ඇති වෙන සැකය, ධර්මකාරණා පිළිබඳව ඇති වෙන සැකය. ආර්ය මහා සංඝයා පිළිබඳව ඇති වෙන සැකය මේ මූලික සැක තුන ප්‍රධාන කරගෙන ඇතිවෙනා වූ තවත් සැක සහිත කාරණා පහක් තමයි මේ බුද්ධ ආදී අතතන පිළිබඳව සැකය කියලා අපි සඳහන් කරන්නේ. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට මේ තරම් ශක්තිය තියෙනවද කියලා සැක කරන්න පුළුවන්. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක කියන්නේ බොහොම බොහොම ශ්‍රද්ධාවෙන්. ඊළඟට සඳහන් කරනවා කෙනෙක් භාවනා කරලා භාවනා කරලා එයාගේ කසින භාවනාව හොඳට වැඩිලා ස්වාමීන් වහන්සේලා එහෙම භාවනා කරනකොට උන්වහන්සේලාට පහළ වෙන ආලෝකයෙන් ගැන උන්වහන්සේලා ප්‍රකාශ කරලා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා දෙන්නේ එක තැනක භාවනා කරනකොට එක්කෙනෙක් කියන ස්වාමීනි මට අර ආසනේ තියෙන මල් හොඳට පේනවා දැන්. අනිත් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මට සාගරයේ මැද්දේ තියෙන රැලි පේනවා කියලා. ඒ දෙන්නගේ කසින මණ්ඩලෙ වැඩිලා තියෙන ප්‍රමාණය. එතකොට මේ කසින මණ්ඩලේ වැඩිලා වැඩිලා වැඩිලා පුළුවන්කම තියෙනවා මුළු දඹදිව් තලයම පේන විදිහට බලන්න. මුළු දඹදිව් තලයටම මහත් වූ ආලෝක කිරණ පතිත කරවන්න පුළුවන් හැකියාව වැඩෙනවා කසින මණ්ඩලයේ දියුණු වෙලා. යම් කෙනෙක් ආන් ඒ තරමට කසින භාවනාව දියුණු කරලද ආන් ඒ දියුණු කරපු භාවනාවට වඩා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති වුණ ආන් අර ශනයක ප්‍රීතිය වටිනවා කියලා දේශනා කරනවා. එතකොට බුද්ධ ආලම්බන ප්‍රීතිය කියන එක කොයිතරම් කොයිතරම් යහපතක් උදා කරනවද? ආන් ඒ වාගේ කරුණ පිළිබඳව අහගත්තාම එහෙම කරුණ දෙන්නන දහම් කාරණා දැනගත්තාම කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් අය ඔහොමත් වෙනවද කියලා. එහෙනම් මොනවා කරන්න බැරිද කියලා. හැබැයි එතෙන් තෙන්නේ ලොකු ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. පෙරත් අවදි කරගත්ත හොඳ ශ්‍රද්ධාවක් මේ ජීවිතෙත් අවදි වෙන ක්‍රමයක් ඒ අවස්ථාව හැමෝටම ඉන්නේ හැමෝටම එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැඳිනගෙන බාගතුන් වහන්සේව හරියටම තේරුම් අරගත්ත කෙනාටයි මේ මේ ශ්‍රද්ධාවල් පහළ වෙන්නේ. ඒකවල විචිකිච්ඡාව කියලා කියන්නේ ආන් ඒ පිළිබඳව ඇති වෙන යම් යම් සැකයක් තියෙනවා නම් ඒ සැක සහිත කරුණු තමයි එහෙම සඳහන් කරලා තියෙන්නේ සැක ඇති වෙන එක තමයි විචිකිච්ඡාව. ඒ කියන්නේ කෙනෙකුට ගහන්න බෑ මේ කාරණාව ඇත්තද කියලා. එඳ සැක උපදිනවා. මේ කරුණ තවත් තේරුම් ගන්න ත්‍රිපිටක අට කතාව හොඳට හදාරන්න ඕනේ. ඇයි ඒ ත්‍රිපිටකයට කතාව හදාරන්න ඕනේ කියලා කිව්වේ? සූත්‍රයක් කියවනකොට ඇති වුණා නම් යම් ධර්ම කාරණාවක් පිළිබඳව සැකයක් ආන් ඒ සැකය විසඳලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. අට කතාවේ තියෙන කරුණුත් එක්ක. ඒක निराකරණය කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ අටුවාවේ. ආන් ඒ නිසා ත්‍රිපිටක අට කතා ඉගෙන ගත්ත බවක් තියෙන්න ඕන කියලා කියන්නේ. කෙනෙක් ත්‍රිපිටක පොත විතරක් කියවගෙන කරුණු කාරණා අධ්‍යයනය කරන්න ගියොත් එයාට බොහෝ වෙලාවට වර්ධිනවා. තවත් බොහෝ අය මිත්‍යා දෘෂ්ටික දහම් කාරණා ඉදිරිපත් කරන අය ශ්‍රාවකයන්ට කිසිම සැකයක් නැහැ. කෙලින්ම ත්‍රිපිටක පොත ළඟ තියාගෙන එකක් එකක් ගානේ පේලියට පේලියට ඇඟිල්ල තියතියා අහවල් සූත්‍රයේ අහවල් පිටුවේ අහවල් ඡේදයේ අහවල් තන මෙහෙම කියලා තියෙනවා කියලා පෙන්නනවා. ශ්‍රාවකයාට ඒකට හිතෙනවා කොයි තරම් නිවැරදිද මේක කියලා. හරි නේද මේ කියලා තියෙන එක කියලා. හැබැයි අතුවාව හංගලයි මේ පෙන්වීම කරන්නේ. ආන් එතන කරලා තියෙන ඒ ප්‍රකාශයේ විස්තර සහිතව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව මේ අටකතාවේ තියෙනවා. ඒක පෙන්වන්නේ නැහැ කවුරුවත්. ශ්‍රාවකයා ආන් ඒ හින්දා බොහොම පැටලිලකට ලක් වෙනවා. ඒකයි මේ සඳහන් කරන්නේ මේක හොඳට තේරුම් ගන්න නම් ත්‍රිපිටක අට කතාව පිළිබඳව හොඳ අවබෝධය තියෙන්න ඕනේ කියලා. ආන් මේ අවබෝධය ආවොත් මේ ප්‍රීතිය ගැන කියපු මේ වාගේ කාරණා පිළිබඳව සැක උපදින්නේ සැප උපදින්නේ නැතුව යනවා. සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් හොඟාවක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඇයි එහෙම බලාපොරොත්තු වෙන්නේ? ශ්‍රද්ධාව නැති හින්දා. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුරන්නේ නැති හින්දා. ඒකයි ඒ බලාපොරොත්තු වෙන්නේ. අපි මෙහෙම කළා. මම මෙච්චර බුදුන් වන්දනා. ඒ වඳිනකොට මම හැමදාම පැයක් විතර වඳිනවා. අනිවාර්යයෙන් මම තුන් සූත්‍රෙත් කියනවා. මම හැමදාම මේ විදිහට දානුත් පූජා කරනවා. එහෙම එහෙම තමන් කරපු දේවල් ගැන හිතලා හිතලා හිතලා අන්තිමට එයා හිතනවා එච්චර කළපු මට මෙහෙම වුණානේ. එච්චර කරන මගේ දරුවට මෙහෙම වුණානේ. මම මෙච්චර තුනුරුවන් කියලා ශ්‍රද්ධාවෙන් ඉන්නකොට මගේ ළමයා විභාගයෙන් පෙළෙන්නානේ. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ අපිට සලකන්න ඕනේ කොහොමද කියන ප්‍රමාණය අපි තීරණය කරලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලැබෙන්න ඕන ප්‍රමාණය අපි තීරණය කරලා තියෙන්නේ. මට මෙහෙම පිහිට ලැබෙන්න ඕනේ. මම මෙහෙම මෙහෙම කළා මට හම්බුන්නේ දැන් එයාට ආයෙත් ශ්‍රද්ධාව උපදිනවද? දැන් එයාට තියෙන කලකිරීම. ආන්ගේ කලකිරීම එක්ක ඊළඟට ගහම් කාරණා ඇහෙනකොට එයා විවේචනය කරන්න ගන්න ඉඩකඩ වැඩි යවුවා ඔය කීවට බොරු. මම නම් මෙහෙම කළා නමුත් මට නම් කිසි පිහිටක් හම්බුන්නේ නැහැ. මං අන්තිමට බුද්ධ ධර්ම අතහැරලම අතහැරලම දැම්මයි. එහෙම කියන අය නැද්ද අපි අතර? ඉන්නවා. නමුත් ඒගොල්ලෝ හිතලා නැහැ බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර කරලා තියෙනවද කියලා. මම මේ පූජා කරපු දන් හැන්දක් ගැන මම කතා කරනවා. නමුත් උන්වහන්සේ මං වෙනුවෙන් දීපු දාන කොච්චරද? දාන විතරද උන්වහන්සේ මං වෙනුවෙන් දීලා තියෙන්නේ? ලේ දුන්නා, මස් දුන්නා, ඇස් දුන්නා, හිස දුන්නා, ජීවිතේම දුන්නා, බිරිඳ දුන්නා, දරුවෝ දුන්නා, මං වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ කරපු ප්‍රමාණයෙන් දූර්යංශයක්වත් මට කරගන්න බැරි වුණා. ඒත් මගේ කල්පනාව උන්වහන්සේ මට පිළිතුරුනේ නෑනේ කියලා මේ පිළිතුර වෙලා තියෙන තරම පිළිබඳව තේරෙන්නේ නෑ. ආන් එහෙම වෙන්නේ ශ්‍රද්ධාව නැති හින්දා. අවබෝධය සහ තේරුම නැති හින්දා. පිළිතුරේ අපි කවදාවත්ම බුදුරජාණන් වහන්සේට වඳින්න හොඳ නෑ. මට මෙහෙම වෙන්න, මට මෙහෙම වෙන්න, මට මෙහෙම වෙන්න වඳිනවා කියලා. එහෙම නෙමෙයි වඳින්න ඕනේ. උන්වහන්සේට වැඳහම අනිවාර්යෙන් අපිට පිළිපැක් තියෙන බව ඇත්ත. නමුත් මට ඒකෙන් වැඩක් නැහැ. ඒක ලැබෙයි. මේ උත්තරයන් වහන්සේ මං වෙනුවෙන් මොනවද සංසාරي කරලා නැත්තේ? උන්වහන්සේ මොන තරම් ගුණවත්ද? මම වඳින්නේ ආන්ගේ ගුණෙට. නැතු උන්වහන්සේගේ මට මොකවත් ලබා ගන්න බලාපොරොත්තු නෙමෙයි. අපේ දෙමව්පියන්ට අපි සැලකනවා නම් ඉඩකඩම් ටික ලියලා දෙනකන් විතරක්. ඒක ශ්‍රද්ධාවෙන් කරන සැලකිල්ලක් නෙමෙයිනේ. ඒක වංචාවට කරන සැලකිල්ල. ඉඩම් ටික ලියලා දුන්න ගමන්ම ඒ සැලකිලිත් ඔක්කොම ඒවයි සාමාන්‍ය සමාජෙ වෙන්නේත් එහෙමනේ. ඒකවල මං සැලකලා තියෙන උවමනාවට නෙමෙයිනේ. තවත්තගෙන හිත අරගෙන වැඩේ කරගන්න. ඒකෝ දැන් භාග්‍යතුන් වහන්සේට අපි සැලකන්න ගිහිල්ලා තියෙන්නේ එහෙම. හැබැයි මතක තියාගන්න ඕනේ. ඒ වංචනික කපටි හිත අරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට දානෙත් හදාගෙන එන්න ඕනේ නෑ. එන්න ලෑස්ති වෙනකොටත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයා ඉන්නේ මොකටද කියලා. ඒ හින්දා අද මේ ඔබ මම කතා කරන මේ මොහොතේ ඔබ දිහා මම දිහා බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ ඔබේ මගේ සිත භාග්‍යතුන් වහන්සේ දකින්නවතුන් කල දක්නා නුවණක් තියනවා කීවේ ආන් ඒ හින්දා. ඒ නිසා වඳින්න යන්න හොඳ නෑ අපි කවදාවත් මෙහෙම ලැබෙන්න මෙහෙම වෙන්න කියලා. දාන පූජා කරන්න හොඳ නෑ මට මෙහෙම මෙහෙම වෙන්න කියලා. මේ ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේට පූජා කරනවා නම් වටින මල දාන ටිකක් ඒ ගෙවන්නේ පින්නතුනේ ඇත්තටම ණය. අපි භාග්‍යතුන් වහන්සේට කතා කරලා ඉවර කරන්න බැරි තරම් හිතාගන්න බැරි තරම් අපි බුදුරජාණන් වහන්සේට ණයයි. අර ධර්මදේශනාව සංවිධානය කරන මේ පින්වත් පිරිස භාග්‍යතුන් වහන්සේටත් ධර්ම රත්නයටත් මේ අපූර්ව මල් පූජාවක් කරලා. ශාලාවට ඇතුල් වෙනකොට ශාලාවම සුවඳයි. නමුත් මේ සුවඳ පූජාව භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. නමුත් අපි මේ කරලා තියෙන්නේ ඇත්තටම ණය ගෙවීමක්. බුදුරජාණන් වහන්සේට අපි කොච්චර ණයද? ධර්ම රත්නයට අපි කොච්චර ණයද? ආන් ඒ ණය ගෙවාගෙන යන අපි කලගුණ දන්න පිරිසක්නේ. ආන් ඒකින්ද අපිට ආශිර්වාදයක් තියෙනවා. අපිට පිහිටක් තියෙනවා සරණක් තියෙනවා. හැබැයි අපි තීරණය කරන්න හොඳ නෑ. මම මෙහෙම කරපු හින්දා මට මෙහෙම වෙන්න ඕනේ කියලා. එහෙම කරන්න ගියොත් අපි දුෂ්ප්‍රඥයන් බවට පත් වෙනවා. දුර්ගුණ ඇති පුජ්‍යලේ බවට පත් වෙනවා. එතකොට මේ කරුණු ටික සිහිපත් කළේ අපිට හරියටම භාග්‍යතුන් වහන්සේ තේරෙන්නේ නැති හින්දා අපිට සැක ඇති වෙනවා අන්න ඒකට කියනවා විචිකිච්ඡාව කියලා. ඒක වැටහෙන්න ත්‍රිපිටකත් කතාව හොඳට දැනගත්ත කෙනෙකුට ඒ ශ්‍රද්ධාව තව තව තව තව වැඩි වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට තුන්වෙනි මේ නීවරණ තමන් පිළිබඳව නැත්නම් නීවරණ පිළිබඳව ආහාරය තමයි මේ කතා කළේ අනාහාරය නෙමෙයි කියලා සඳහන් කරනවා. අපි මේ කතා කර කර ආවේ මේ නීවරණ ඇති වෙන්න හේතු වෙන ආහාරය නීවරණ නැති වෙන්නේ මෙහෙමයි කියන කාරණාව නෙමෙයි කතා කළේ මේ කතා කළේ නීවරණ ඇති වෙන ආහාරය පිළිබඳව මිසක් අනාහාරය පිළිබඳව නෙමෙයි කියලා සඳහන් කරනවා ආන්ගේ ආහාරය නම් නීවරණ පහ ඇතිවීමේ හේතුවයි මෙතන ආහාරය කියලා කියන්නේ නීවරණ ඇති වෙන හේතුවයි නීවරණ උපදින්නේ මොන හේතුවකින්ද ඒක තමයි ඒ ඒ නීවරණට තියෙන ආහාරය ආන් ඒ නිසා සඳහන් කරනවා මේ දේශනා කරපු දේ බාධිත මහසෙ නැවත දේශනා කරනවා බොජ්ජංග හතක් හැටියට මේක පැහැදිලි කරනවා. මේ කාරණාව ආපහු බොජ්ජංග ධර්ම හතක් හැටියට පැහැදිලි කරනවා. එතකොට එතන අපි සඳහන් කරනවා සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග හැම එකෙම සම්බොජ්ජංග කියලා වචනයක් තියෙනවා. එතකොට ඇයි මේ සම්බොජ්ජංග කියේ සඳහන් කරනවා බෝධි හේවත් නිවනෙහි අංග 7ක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. නිවනට යන අංග 7ක් සම්බොජ්ජංග කියන්නේ ඒක නිවනෙහි අංග තමයි ඒ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට සම්බොජ්ජංග හැටියට නිවනෙහි අංග කීයක් තියෙනවද? 7ක්. ඒකට අපි කියනවා සති සම්බොජ්ජංග කියලා. නැත්නම් බොජ්ජංග 7 කියලා සඳහන් කරනවා. ආන්ගේ බොජ්ජංග 7 පිළිබඳව ආහාරයේ හෙවත් ඇතිවීමේ හේතුව බොජ්ජංග 7 ඇතිවීමේ හේතුව තමයි ඒ බොජ්ජංගවල ආහාරයේ බවට පත් වෙන්නේ ඒ බොජ්ජංග ඇති වෙන්නේ මොන වාගේ කාරණාව හින්දාද දැන් එහෙනම් අපි නීවරණ ගැන කතා කරලා ඉවරයි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ බොජ්ජංග පිළිබඳව සිහිය නම් බෝධියේ පළමු අංගයයි එහෙනම් පළවෙනි බොජ්ජංගයේ බවට පත් වෙන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගය. ඒ කියන්නේ සිහිය බෝධියේ පළමු අංගයයි කියලා සඳහන් කරනවා. අන් එතන පැහැදිලි කරනවා මේ නූපන්නා වූ සති සම්බොජ්ජංගයත් උපන්නා වූ සති සම්බොජ්ජංගයත් වැඩිමෙන් පරිපූර්ණ භාවයට පත් වීම සඳහා හේතුවක් තියෙනවා. නූපන්නා වූ සති සම්බොජ්ජංගය උපදවන්න උපන්නා වූ සති සම්බොජ්ජංගය පතුරවන්නත් වඩා වර්ධනය කරවන්නත් පරිපූර්ණ භාවයට පත් කරගන්නත් හේතුවක් තියෙනවා ආන්ගේ හේතුව තමයි සති සම්බුද්ධංගයේ ආහාරය කියලා සඳහන් කරන්නේ ඒ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සති සම්බොජ්ජංගත්තානියා ධම්මා. සති සම්බොජ්ජංගේ ඇතිවීමේ ධර්මතාවය. මොකද්ද සිහිය නැමැති භෝගෙහි අංගයන් පැවතීමේ ස්ථානයන් පිළිබඳව ධර්මතාවයන් කියලා සිහිපත් කරනවා කොයි වගේද ඒ ධර්මතාවයන් පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ බහුල වුණහම මේ සතිය නැමැති කාරණාව පවත්වන ධර්මතාවයන් ආන් මේ ධර්මතාවයන් හොඳටම ප්‍රවත්වන්න පුළුවන් වෙන්නේ සඳහන් කරන කොහොමද? මේ ධර්මතාවයන් පිළිබඳව යෝනිසෝ මනසිකාරය බහුල වෙන්න ඕනේ. ඒ කියන්නේ සතිය සිහිය රැකගන්න නම් මේ යෝනිසෝ මනසිකාරය කියන එක හොඳටම තියෙන්න ඕනේ. ඒ කොහොමද කියන කාරණාව සඳහන් කරනවා සති සම්බුද්ධංගය උපදිනවා. කොහොමද? ඒ සති සම්බුද්ධංගය උපදිනවා. උපන් සති සම්බුද්ධංගය වැඩෙනවා. පරිපූර්ණ භාවයටපත් වෙනවා. සඳහන් කරනවා මෙන්න මේ කාරණාව විශේෂයෙන්ම දේශනා කරලා තියෙනවා අට කතාවේ. දැන් මේ සති සම්බොජ්ජංගේ උපදිනවා, පවතිනවා, පරිපූර්ණ භාවයටපත් වෙනවා කියන කාරණාව පිටකේ පොතේ තියෙන කාරණාවත් එක්ක තවත් විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා අට කතාවේ. එතකොට මේ අට කතාවේ සඳහන් වෙන ප්‍රමාණය මේ කාරණාවත් එක්ක සඳහන් කරනවා පිළිගනි ඒක මේ මෙහෙම පෙන්නලා තියෙන සතිසම්බොද්ධංගය උපදීමට හේතු වෙන තවත් ධර්මතා හතරක් තියෙනවා කියලා. ඒකවල ධර්මතා හතර පිළිබඳව පැහැදිලි කරන්නේ අට කතාවේ. සතිසම්බොද්ධංගයේ උපදින්න ධර්මතා හතරක්. ඒක මුලින් සඳහන් කළා යෝනිසෝ මානසිකාරයේ තියෙන්න ඕනේ. ඊට අමතරව තවත් ධර්මතා හතරක් ගැන කියනවා. ඒ පළමුවෙනි කාරණාව තමයි සති සම්පජඤ්ඤං මොකද සති සම්පජඤ්ඤං කියලා කිව්වේ සිහිය හා ප්‍රඥාව පළමුවෙනි කාරණාවයි. සති සම්පජඤ්ඤං සිහිය සහ ප්‍රඥාව පළමු කාරණාවයි. දෙක සිහි මුලා වූවන් හාත්පසින්ම වර්ධනය කිරීමයි. සිහි මුලා වූවන් කියලා කියන්නේ මනස සිහියක් නැති අය. සම්පූර්ණයෙන්ම වර්ජනය කරලා දාන්න ඕනේ මේ සති සම්පජඤ්ඤය අපි දිනු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් සිහිය දිනු කරන්න බලාපොරොත්තු වෙනවා නම් සිහි නැති අය ඇසුරු කරන්න එපා. නුප්පස්සති පුද්ගල සංවර්ජනතා සිහි නැති අය පරිවර්ජනය කරන්න ඕනේ සිහි ඇති අය හැම වෙලාවෙම ඇසුරු කරන්න ඕනේ ඊළඟ තුන්වෙනි කාරණාව සඳහන් කරනවා උපත්ිත පුද්ගල සේවනතා සිහිය තියෙන පුද්ගලයන්ව ආශ්‍රය කරන්න ඕනේ හැම වෙලාවෙම සිහිය තියෙන පුද්ගලයෝ ඇසුරු කරන්න ඕනේ එතකොට මෙතන පළවෙනි කාරණාව කියේ සති සම්පජඤ්ඤං. සති සම්පජඤ්ඤය තේන්න ඕන ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව සිහි මුලා වූවන් හෙවත් මුක්තස්සති පුද්ගල පරිවර්ජනතා. සිහි මුලා වූ පුද්ගලයෝ ඇසුරු නොකර ඉන්න ඕනේ. උපත්ිත පුද්ගල සේවනතා. සිහිය තියෙන පුද්ගලයෝ සේවනය කරන්න ඕනේ. හතරවෙනි කාරණාව සඳහන් කරනවා තදදී මුක්තතා කියලා. මොකද මේ තදදී මුක්තතා කියලා කියන්නේ? ඒ පිළිබඳව හැම වෙලාවෙම උනන්දු වෙන්න ඕනේ. මොකටද? සිහියෙන් කටයුතු කරන්න හැම වෙලාවෙම Taman උනන්දු වෙන්න ඕනේ. සහ බලවත් තැනක් ඒ පිළිබඳව ඇති කරගන්න ඕනේ. සිහියෙන් කටයුතු කරන්න උනන්දුවක් සහ බලවත් තැනක් තියෙන්න ඕනේ. ආ මෙතනදි සිහිපත් කරනවා මේ ඉදිරියට යෑම ආපසු වීම ඉදිරිය බැලීම අනුදිශා බැලීම ඇඳුම් ඇඳීම භවිෂ්‍රාවේ කෙලීම මේ ආදී තවත් බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. ආ එතන සඳහන් කරනවා ගතේ, චිතේ, නිසින්නේ, සුත්තේ, జాగරිතේ, වාසිතේ තුන්හි භාවී. මේ සඳහන් කරලා තියෙන අර මුලින් කියපු කාරණාවම තමයි පාළියෙන්. එතකොට යන විට, ඉඳගෙන ඉන්න විට, හිටගෙන ඉන්න විට, ඇලවිලා එහෙම නැත්නම් නිදාගෙන ඉන්න විට, නිදි මරණ අවස්ථාවට කතා කරන වෙලාවට සහ නිශ්ශබ්දව ඉන්න වෙලාවට. ඒකයි කියේ මේ ගතිය තිතේ නිසින්නේ ආදි වශයෙන් සඳහන් කළේ. මේ හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවනම් සති සම්බොජ්ජංගයේ වැඩෙන්න ඒක හේතුවක් වෙනවා. මේ හැම වෙලාවෙම සිහියෙන් ඉන්න ඕන ඒක තමයි සති සම්බොජ්ජංගයේ වැඩිීමේ ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ කියලා සඳහන් කරනවා. එය විශේෂ ආහාරයක් වෙනවා කියලා කියනවා. මොකටද? සති සම්බොජ්ජංගය වැඩෙන්නේ. ඒකට මේ කාරණාව හරියම වටිනවා. කොයිතරම් වටිනවද අපිට මේ සූත්‍රයත් එක්ක මේ කරුණු සාකච්ඡා කරනකොට ආපහු සාකච්ඡා කරන්න එකතු වෙන කරුණක් එනවා. දැන් අපි මුලින්ම මුලින්ම සාකච්ඡා කරපු සූත්‍රයේ සාකච්ඡා කරගෙන යනකොට අපිට ඇති වුණා මේ බොජ්ජංග පිළිබඳව සාකච්ඡා කරන්න අවශ්‍යතාවය. දැන් බොජ්ජංග පිළිබඳව සාකච්ඡා කරන්න අවශ්‍ය වෙච්ච නිසා අපි ආහාර සූත්‍රයේ මාතෘකාව කරගත්තා. දැන් ආහාර සූත්‍රය සාකච්ඡා කරන මේන් මේ සමහර කරුණු සාකච්ඡා කරන්න වෙන නිසා අපේ ඉරියාපත භාවනාව සාකච්ඡා කරන්න වෙනවා. දැන් ඒකට කරුණු තමයි මේ එකතු වෙන්නේ. හිතගෙන ඉන්න වෙලාවට හොඳට දැනගන්න ඕනේ මම දැන් හිතගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න වෙලාවට දැනගන්න ඕනේ මම ඉඳගෙන ඉන්නවා. ඇලවිලා නිදාගෙන ඉන්න වෙලාවට ඒ බව දැනගන්න ඕනේ. කවුරු හරි එක කතා කරනකොට හොඳ සති සම්පජඤ්ඤයක් තියෙන්න ඕනේ මම දැන් කතා කරනවා කියලා. ආන් ඒ පිළිබඳව හොඳ සිහියෙන් හිටියහම මගේ කටින් කොයි වෙලාවකවත් වැරදි වචනයක් පිට වෙන්නේ නැහැ. බොරු කියවෙන එකෙන්, කේලම් කියවෙන එකෙන්, හිස් වචන කියවෙන එකෙන්, මුසාවාදාවෙන් වලකින්න තියෙන අපූර්ව කාරණාවක් තමයි කතා කරනකොට මම දැන් කතා කරනවා. ඇවිදිනකොට මම දැන් ඇවිදිනවා. නිදිනකොට මම දැන් නිදිනවා. ඒ ඒ කාරණාවල් එක්ක සිද්ධ වෙන, රැස් වෙන අකුසල ධර්මයන් අවම කරන්න ඒක හේතු වෙනවා. එහෙමනම් ආන් ඒ පිළිබඳව මනා වූ සිහියකින් කාලය ගත කරන එක තමයි මේ බොජ්ජංගේ වැඩෙන්න හේතු වෙන විශේෂ ආහාරය කියලා අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. මනස සිහියෙන් ඉන්නවා සති සම්පජඤ්ඤං කියලා කිව්වේ ඒකයි. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ සිහිය ප්‍රඥාව සම්පජඤ්ඤය කියන කාරණාව දැන් සති සම්පජඤ්ඤය කියන කාරණාව ආපහු කොටස් හතරකට බෙදෙනවා. මුලින් සාකච්ඡා කරපු කාරණා හතරේ පළවෙනි එක ආපෞසරයක් කාරණා හතරකට බෙදෙනවා. ආන් ඒකට කියනවා සාර්ථක සම්පජඤ්ඤය. පළවෙනි එක සාර්ථක සම්පජඤ්ඤය. දෙවෙනි එක සප්පාය සම්පජඤ්ඤය. තුන්වෙනි එක ගෝචර සම්පජඤ්ඤය. හතරවෙනි එක අසම්මෝහ සම්පජඤ්ඤය. කියලා හතරකට බෙදලා තියෙනවා. එතකොට අපි බලමු කෙටියෙන් මොකද්ද සාර්ථක සම්පජඤ්ඤය කියලා කිව්වේ? එතන සඳහන් කරනවා සාත්‍යක සම්පජඤ්ඤය කියලා කිව්වේ සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේ විදිහට. අපි ඒක විස්තර කරන්න උදාහරණයක් ගත්තොත් පන්සලට යන්න ඕනේ. කෙනෙක් හිතනවා අද පන්සල් යන්න ඕනේ කියලා. අදහස හොඳයිද නරකයිද? අදහස හොඳයි. හැබැයි මේ කතා කරන්නේ කවුරු ගැනද? මේ කතා කරන්නේ භාවනා යෝගියෙක් ගැන. පන්සල් යන්න ඕනේ කියලා කල්පනා කළා. අදහස හොඳයි. සාර්ථකයි. ඒකට කියනවා සාර්ථක සාර්ථක සම්පජඤ්ඤය කියලා. දෙවෙනි එකක් තියෙනවා සප්පාය සම්පජඤ්ඤය කියලා. ඒ කොහොමද? ඊළඟට අපිට හිතෙනවා නාට්‍ය සංදර්ශනයක් බලන්න යන්න ඕනේ කියලා. දැන් භාවනා කරන කෙනෙක් එයාට ඒක ගැලපෙනවද? නෑ. ඒකට සප්පාය වෙන්නේ නෑ. එතෙන්ට ගියහම එයාට වෙන්නේ මොකද්ද? ආපහු කෙලස් උපදින්න පටන් ගන්නවා. වැඩි වැඩියෙන් ප්‍රපංච රැස් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සිතුවිල්ල සාර්ථක නෑ. ඉස්සරලට නම් සාර්ථකයි. දෙවෙනි එක සාර්ථක නෑ. අපිට ශිල්පද වලින් ඒක තහනම් කරලා තියෙනවා. කොහොමද ඒක තහනම් කරලා තියෙන්නේ? විසූක දර්ශන. විසූක දර්ශන බලන්න එපා කියලා තහනම් කරලා තියෙනවා. එහෙනම් දෙවෙනි කාරණාව සාර්ථක නෑ. පළවෙනි කාරණාව සාර්ථකයි. හැබැයි පළවෙනි කාරණාවෙත් ආපහු මෙහෙම කාරණාවක් තියෙනවා. කොහොම කාරණාවක්ද? පංසලට යන එක ඇත්තටම හොඳයි. ඒකේ තියෙන්නේ කුසල පක්ෂයේද අකුසල පක්ෂයේද? කුසල පක්ෂයේ. නමුත් සප්පාය මේ වෙලාවේ පන්සලේ සප්පාය සම්පජඤ්ඤයට ගැලපෙන දේවල් තියෙන්න පුළුවන්. අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේ කතා කරන්නේ භාවනාවල යෝගී පිළිබඳ හැමෝටම එහෙම තමයි. නමුත් එහෙම කරන්නත් කොටසක් ඉන්නවා. ඒ පන්සලේ එහෙම තියෙනවා කිව්වේ. අද පන්සලේ තියෙන උත්සවයක්. දැන් මම පන්සලට යන්න හිතුවා. පන්සලේ තියෙන උත්සවයක්. ආන්ගේ උත්සවයට එනවා නොයෙක් જાති අය. අපි කැමති අයත් වෙනවා, අපි අකමැති අයත් වෙනවා. බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් කැමති නෑ පන්සලට කෙනෙක් ශ්‍රද්ධාව නැතුව පාට ඇඳුම් ඇඳලා ඉල්ල ඉන්නවට. මොකද එයා රත්නත්‍රය ගැන දන්නවා, භාග්‍යතුන් වහන්සේ ගැන දන්නවා, මේගොල්ලෝ ඇවිල්ලා තියෙන කී ශ්‍රද්ධාවක් ගෞරවයක් නැතුව කියලා දන්නවා. එතකොට හිතේ පොඩි හැලහැප්පීමක් ඇති වෙන්න පුළුවන්. බොහොම කොටට ඇඳලා ඉල්ල ඉන්නවට කැමති නෑ පන්සලට ගැලපෙන්නේ නෑ ඒ ඇඳුම. එහෙනම් ඒක දැක්කම හිතේ පොඩි හැලහැප්පීමක් ආයෙත් ඇති වෙනවා. ඊට මේ පන්සලේ තියෙන උත්සවයේදී තව සමහර දේවල් අපි එතනදී දකින්න. ඒතර නැටුම් තියෙන්න පුළුවන්. පෙරහැරක් වගේ තිබ්බොත් නැටුම් තියෙනවා. ඒ මොහොත් තව ගායනක් තියෙනවා. ඒතර තව වාදනක් තියෙනවා. එතකොට පන්සලට යන එක හොඳයි. පන්සලට යන්න ඇති වෙන කුසල චිත්තයක් තමයි ඒක සාර්ථක සම්පදන්නේට තමයි අයිති වෙන්නේ. නමුත් පන්සලේදී අද ගියොත් මට පෙරහැර දකින්න වෙනවා. එහෙමත් නැතුන් ගෙයින් දකින්න වෙනවා. විශාල පිරිසක් ඇවිල්ලා ඒ අයගේ පන්සලට එන්න ගෝචර නැති විදිහට ඇවිල්ලා ඉන්නවා දැක්කොත් මගේ හිත හෙලවෙන්න පුළුවන්. දැන් පන්සලට යන්නේ කොහොඳයි හැබැයි මේ වෙලාවේ යන්නේ කොහොඳ නැහැ. ආන් මේක තීරණය කරන්න පුළුවන් හොඳ සිහියක් තියෙන්න ඕනේ. පන්සල නිශ්ශබ්දව, නිෂ්කලංකව, විවේකීව තියෙන වෙලාවට මට පන්සලට ගිහිල්ලා එන්න පුළුවන්. නමුත් අද පන්සල වුණත් හර කලබලකාරී වාතාවරණයක් තියෙන තැන. එතන මේ මේ වගේ විවිධ දේවල් තියෙනවා. මේ සමා සදාහන් කරන ඉව කරන අය ඉන්නවා කියලා. එතකොට උත්සව කරන අය ඉන්නවා. මහ පූජාවල් කරනවා. නැතුන් ගැයීම් පෙරහැරවල් තියෙනවා. ඉතින් මේ දේවල් කරනවා. ඒ තවත් පිරිසක් ශ්‍රද්ධාව නිසා කරන දේවල්. නමුත් ඒවට ගියහම මගේ අර සිල්පදේ සිල්පදේ හානි වෙන්න පුළුවන් උතුම් සීලයක ඉන්න ඉන්න කෙනෙකුට. ආන් ඒ හින්දා පන්සලට යන්නේ කොහොඳයි. නමුත් මේ වෙලාව මට ගැලපෙන්නේ නැහැ කියලා තීරණය කරන්න ඕනේ. ආන් ඒ හින්දා නුසුදුසු හරක් අසත්‍යය කියන தത്വෙට එතකොටපත් වෙනවා. එතකොට දැන් තේන්නේ මට නුසුදුසු තත්ත්වයක් තමයි පන්සලේ තේන අසප්පාය තත්ත්වයක්. සප්පාය තත්ත්වයක් නෑ. මේ මේ නිසා දෙවෙනි කාරණාව සාර්ථක වෙන්න නම් පන්සල හැම වෙලාවෙම සංසුන් තත්ත්වයක තියෙන්න ඕනේ. ආන්ගේ සංසුන් සත්‍යයේ තියෙන වෙලාවට තමයි මට ඒක හොඳයි කියලා හිතෙන්නේ. තුන්වෙනි කාරණාව ගෝචර සම්පජඤ්ඤය. මොකද ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ? තමන් මේ වෙලාවේ වඩන භාවනාවට අනුකූල ස්ථානයක්ද මේ තියෙන්නේ. Taman වඩන භාවනාවට ගැළපෙනවද මම ඉන්න තැන? ගෝචරද මට ගෝචරද මෙතන? මට මේ භාවනාව මෙතන වඩන්න පුළුවන්ද? ඒ සඳහා මේ පරිසරයේ නිශ්ශබ්දද? මේ පරිසරයේ ගැළපෙනවද කියලා දැනගන්න එක තමයි ගෝචර සම්පජඤ්ඤය කියන්නේ. ඒක Taman තමයි තීරණය කරන්න ඕනේ. ඊළඟ කාරණාව අසම්මෝහ සම්පජඤ්ඤය. හතරවෙනි එක. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ කරුණු තුනම නුවණින් සලකලා බලලා ඒ තුනම සාර්ථක නම් සිහිය බිඳගන්නේ නැතුව මේ සියලු දේවල් ක්‍රියාත්මක කිරීමට හැකියාව Tamanට තියෙනවා නම් ආන් ඒකට කියනවා අසන්නෝහ සම්පජඤ්ඤය කියලා. මේ සියලුම කාරණාවල් හරියට කරගන්න පුළුවන් නම් සාර්ථක නම් අසන්නෝහ සම්පජඤ්ඤය කියලා කියනවා ඒක තමයි හතරවෙනි කාරණාව. එහෙම පිළිතුනේ අර මුලින් සඳහන් කළා මේ කාරණාව හරියටම තීරණය කරන්න නම් ඉරියාපතේ පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ එහෙමනම් මේක සාකච්ඡා කරන්න ඉරියාපතයත් හරියටම අපි දැනගන්න ඕනේ කියලා. ඒක ඉතාම වටින භාවනා ක්‍රමයක්. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක කරන්න පුළුවන් භාවනාවක් ඉරියාපතේ. සිහිය පවත්වන්නත්, සිහිය දියුණු කරගන්නත් ඉහළම භාවනා ක්‍රමයක් ඉරියාපතේ. ඒකයි මම කිව්වේ ඉඳගෙන ඉන්නකොට හොඳටම දැනගන්නවා ඉන්නේ ඉඳගෙනයි. හිටගෙන ඉන්නකොට හොඳටම දැනගන්නවා මං ඉන්නේ හිටගෙනයි. නිදාගෙන ඉන්නකොටත් ඒක දැනගන්නවා, ඇවිදිනකොටත් ඒක දැනගන්නවා, වචන කතා කරනකොටත් ඒක දැනගන්නවා. ඒක හරියටම දැනගෙන ඉරියාපතේකින් කටයුතු කරනකොට අපි අතින් පෞසිද්ධ වෙන අවස්ථාව බොහොම බොහොම අවම වෙලා යනවා. ආ ඒ නිසා මේ ඉරියාපතේටත් එහා ගිය කාරණාවක් තමයි මේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඉරියාපතේටත් බොහොම ඒකයින් තමයි සති සම්පජඤ්ඤය කියන එක තේන්නේ කියලා සඳහන් කරනවා. අන්න එතකොට තමයි මේ ඉරියව් ගැන මනස සිහියක් තියෙන්නේ කියලා සඳහන් කරනවා. මම කරන, මම ක්‍රියාත්මක කරන, මම පිළිතලා ඉන්න හැම ඉරියව්වක් පිළිබඳව මනාව සිහියක් එතකොට ඇති වෙනවා. ඒ නිසා සඳහන් කරනවා අපි යම් හේතුවක් සඳහා අපේ අත උස්සනවා නම් මොකක් හරි වමනාවකට අපේ අත උස්සනවා. දැන් හොඳ සිහියෙන් ඉන්නේ. එතකොට දැනගන්නවා මේ අත උස්සන්නේ කුසලයක් සඳහාද අකුසලයක් සඳහාද. නැත්තම් සිහි නැහැ. සිහි නැති වෙච්චාම අත ඕන තරම් අකුසල සඳහා උස්සනවා. කෙනෙකුට ගහන්නත් උස්සන්න පුළුවන්. ඒකට ගහන්න උස්සන්නේ ආදරෙන් නෙමෙයි දේශ රහිතව. දැන් අත උස්සන්නේ එතකොට කුසලයක් සඳහාද අකුසලයක් සඳහාද? එතකොට අත උස්සන්නේ අකුසලයක් සඳහා. මලක් නෙලන්නත් අත උස්සනවා. එතන අකුසල සහිත චේතනාවක් නැත්නම් තියෙන ශ්‍රද්ධාව පිරිච්ච චේතනාවක්. එහෙනම් අත උස් දැන් ඉරියව්ව පිළිබඳව මන අවබෝධයක ඉන්නවනම් හොඳ ඉරියාපතයක ඉන්නවනම් අත උස්සන්න කලින් අත උස්සනවා කියන සංඥාව හොඳටම දැනෙනවා. දැන් අපි අත උස්සන්නේ මොකක් හරි සංඥාවක් එක්කනේ. අපිට තේරුම් නැති වුණාට මේ ඇඟිල්ලක්වත් හොලවන්න බෑනේ සිතුවිල්ලක් නැතුව. එහෙමනම් අත උස්සන්නේ කියන සංඥාව අපිට කලින් ඇවිල්ලා තියෙන්නේ. හොඳ සිහියක ඉන්න කෙනාට එතකොට වැටහෙනවා දැන් මං අත උස්සනවා. ඒත් එක්ක මෙයාට වැටහෙනවා මොකටද අත උස්සන්නේ. අකුසලයක් සඳහා නම් උස්සන්න ගියේ ඉස්සෙන්ද කලින් නවත්ත ගන්න නවත්ත ගන්න එතකොට පුළුවන්. හැබැයි ඒක වෙන්නේ හොඳ සිහියකින් හිටියොත්. ඒතර මම දැන් ඉස්සරහා බලාගෙන යනවා. ඉස්සරහා බලාගෙන යනකොට මට ඒක පාරව පිටිපස්ස බලන්න හිතෙනවා. නැත්තම් පැත්ත හැරිලා බලන්න හිතෙනවා. බලන්න ඉස්සරලා මට සිහි එන්න ඕනේ. මට ඇයි පිටිපස්ස බලන්න හිතෙන්නේ? මට ඇයි ඔළුව හරවලා පැත්ත බලන්න හිතෙන්නේ? අපි කියමු මං ඉස්සරහ බලාගෙන ගියා සාමාන්‍ය යන විදිහට. ලස්සන කාන්තා රූපයක් එනවා. මං ඒක දැක්කා. දැක්කත් නමුත් මං ගමන් කරන විදිහට සිහිය පිහිටවගෙන යනවා. නමුත් පස්සේ මගේ හිතේ චූටි බලපෑමක් ඇති කළා ඇය දිහා ආපහු බලන්න කියලා. දැන් මම ඇගේ මූණ බලන්ඩයි පැත්ත හැරෙන්නේ. එහෙම නැත්නම් ඇය යන දිහා බලන්ඩයි පිටිපස්ස හැරෙන්නේ. ආන්ගේ බලන ක්‍රියාව කුසල් සඳහාද බලන්නේ අකුසල් සඳහාද? ඒක රාගයෙන්ද බලන්නේ ලෝභයෙන්ද බලන්නේ? හැබෑවටම රාගය හෝ ලෝභ සහගත හැඟීමක් තිබුණ හින්දා තමයි අර ලාවට දැකපු රූපය හොඳට බලන්න ඕනකම තියෙන්නේ. ආන් එහෙමනම් රාගය කියලා කියන්නේ අකුසල ධර්මයක්. දැන් මම බෙල්ල හරවන්න ඉස්සරලා මට සිහි එනවා ඔබ කරන්න හදන්නේ රැස් කරගන්න හදන්නේ පවක්. ඇයි ඒ රාගසිත තියෙන හින්දා. එහෙනම් මනස සිහියක් හොඳ ඉරියාපතයක් තියෙනකොට අපි අතින් පෞසිද්ධ වෙන තරම බොහොම බොහොම අවම වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි යම් හේතුවක් සඳහා අතෝසවන්නේද, හිස හරවන්නේද, පරවසවන්නේද, සැරසෙන්නේද, ඒ මොන කාරණාවකටද කියන කාරණාව මනාව එතකොට අපට අවබෝධයක් එනවා. මම මේ කරන්න යන වැඩේ මං වඩන භාවනාවට සුදුසුද? ආපහු රාගසිත උපදවා ගන්න එක භාවනාවට සුදුසුද? කියන ප්‍රශ්නේ ඊළඟට අපිට එනවා ඒක නුසුදුසුයි. ඒ නිසා එහෙමනම් ඒකෙන් ඒකෙන් වළකිනවා. ඊළඟට හතරවෙනි කාරණාවෙන් තමයි මේ සති සම්පජඤ්ඤය කියන එක එන්නේ. හතරවෙනි කාරණාවයි තමයි හරියටම සති සම්පජඤ්ඤය කියන එක තියෙන්නේ. ආන්ගේ නිසා සඳහන් කරනවා සිහියෙන් මාතේස වීම කියන කොටස. දැන් අත උස්සන්න හිතුණා දැන් උස්සන්නේ සිහියෙන්. පවක් සඳහා උසවනව නෙමෙයි. කුසලයක් සඳහාමයි මොකටද උසවන්නේ කියන එක පිළිබඳව සිහියක් දැන් තියෙනවා. ආන් ඒ නිසා සති සම්පජඤ්ඤ කියන කොටසට ආවහම සඳහන් කරනවා මේ ඉරියාපතේ එක කොටසක් විතරක් එතන සම්පූර්ණ වෙනවා කියලා. සති සම්පජඤ්ඤ කියන කොටසේ ඉරියාපතේ එක කොටසක් විතරක් සම්පූර්ණ වෙනවා අන්තිමට. ඊළඟට සඳහන් කරනවා එහෙම කීවේ ඊට කලින් තව කොටස් තුනක් ප්‍රගුණ වෙන්න තියෙනවා. ඉරියාපතේ එක කොටසක් සම්පූර්ණ වෙනවා අන්තිමට කියලා සඳහන් කළා ඊට කලින් සම්පූර්ණ වෙන්න තව කොටස් තුනක් තියෙනවා. ඒ මොනවද? ආලෝකිතේ. ආලෝකිතේ කියලා කියන්නේ බලාගෙන ඉන්න දිහා බලාගෙන ඉඳීම. තව දිහාවක් බලන්නේ ඇයි කියලා සිහියක් උපදවා ගැනීම අපි මුලින් සාකච්ඡා කරපු කාරණාව. මට මේ පැත්ත බලන්න සුදුසුද? ඒ පැත්ත බැලුවොත් දකින්න දෙයින් මට මොකක් වෙයිද? කෙලස් වැඩෙයිද? එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් වේදේ පැත්ත බලහම කෙලස් වැඩිද දන්නේ නැහැ. ආන් මේ සිහියේ ඉන්න ඕනේ. ඊළඟ සඳහන් කරනවා එහි බලන්නේ කුසලයක් සඳහාද අකුසලයක් සඳහාද කියලා ආපහු සිහිය කැටි කරගන්න ඕනේ කියලා. මේ වෙලාව බලන එක හොඳද නරකද එහි බලන්න ඕනේ. නමුත් මේ වෙලාව බලන එක හොඳද කියන කාරණාව ආපහු හිතන්න ඕනේ. ඒ නිසා මාගේ භාවනා සමාධිය බිඳගන්නේ නැතුව බලන්න පුළුවන්ද? ඒදී ඒ පැත්ත මට බලන්න ඕනේ. නමුත් මගේ භාවනා සමාධිය බිඳ ගන්න නැතුව මට මේ පැත්ත බලන්න පුළුවන්ද කියන කාරණාවට ඊළඟට යන්න ඕනේ. අන්න ඒ භාවනා අරමුණ කඩාගන්නේ නැතුව බලනකොට තමයි මේ මේ අසම්මෝහ කියලා කියන්නේ. භාවනා අරමුණ කඩාගන්නේ නැතුව ඒ පැත්ත බලා ගන්න පුළුවන් නම් ඒක තමයි අසම්මෝහය. මෝහය එතන නෑ අසම්මෝහය තමයි එතන තියෙන්නේ. එහෙනම් මුලින් සඳහන් කරපු විදිහට අසම්මෝහය කියලා කියන්නේ නැත්නම් අමෝහය කියලා කියවේ අකුසල් දුර වෙන දුර වෙන පැත්ත. අකුසල් නැති පැත්ත. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අකුසල් වැඩෙන පැත්ත. එහෙමනම් මෙතන අසම්මෝහය කියලා කියවේ යෝනිසෝ මනසිකාරයෙන් මට මේ පැත්ත බලන්න පුළුවන්. ඊළඟට මෙතනදී සාමාන්‍ය ඉරියාපත භාවනාවේදී මේ අසංග්‍රහ කොටස විතරයි තියෙන්නේ කියලා සඳහන් කරනවා. සාමාන්‍යයෙන් ඉරියාපත භාවනා කරනකොට අසම්මෝහය විතරක් තියෙනවා. නමුත් සතිපට්ඨාන භාවනාවේදී මේ සති සම්පජන්‍ය කියන කොටසේ මේ හතරම තියෙනවා. අපි සාකච්ඡා කරපු කරුණු හතරම තියෙනවා සතිපට්ඨාන භාවනා ක්‍රමේ. ඉරියාපත භාවනා ක්‍රමේ තියෙන අසම්මෝහය කියන ක්‍රමය විතරයි. එහෙනම් ඉරියාපත භාවනා ක්‍රමයට වඩා සතිපට්ඨාන භාවනා ක්‍රමය කියන එක සංකීර්ණ සහ තව දියුණු තත්ත්වයක්. එහෙනම් ඒ සංකීර්ණ වූ දියුණු වූ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ කියන එකට යන්න බලාපොරොත්තු වෙන කෙනාට හොඳට වර්ධනය කරගත්ත ඉරියාපතයක් තියෙන්න ඕන. එහෙම වුණොත් අර භාවනාව මීට වඩා බොහොම සාර්ථකව වඩන්න පුළුවන්. එහෙනම් මේ එකක්වත් අතහැරලා යන්න බෑ. අතහැරලා ගියොත් සාර්ථක වෙන්නේ වෙන්නේ නැහැ. ඊළඟට දේශනා කරනවා අවික්කන්තාදී මේ හත සති සම්පජඤ්ඤය කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ අභික්ඛන්තාදී මේ හතෙන් මේ හත් තැනෙහි සති සම්පජඤ්ඤය තියෙනවා නම් අභික්ඛන්තාදී හත් තැනෙහි මේ සති සම්පජඤ්ඤය කියන එක තියෙනවා නම් ඒ සති සම්බොජ්ජංගයේ වැඩිවීමට විශේෂ ආහාරයක් වෙනවා කියලා. අවික්කන්තාදී හත් තැනෙහි සති සම්පජඤ්ඤය තියෙනවා නම් ඒ කාරණාව එතකොට අපිට සාකච්ඡා කරන්න තියෙනවා. තියෙනවා නම් එහි මේ සති සම්පජඤ්ඤය කියන කොටස විශේෂයෙන් වැඩිමේ ආහාරයක් එතන තියෙනවා. එතකොට ඒ කොහොමද සම්බොජ්ජංග සතිය සම්බොජ්ජංග සතිය. ඒ කියන්නේ මේ අපිට තියෙන සාමාන්‍ය සතියකට නෙමෙයි කියලා සඳහන් කරනවා. සම්බොජ්ජංග සතිය කියලා කියන්නේ මිනිහෙකුට සාමාන්‍යයෙන් තියෙන සිහිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ කියලා සඳහන් කරනවා. ඒකට සම්බොජ්ජංග සතිය කියලා කියන විශේෂයෙන් කියන්නේ මොකද්ද? එයන් ඒ කාරණාවට උත්තරයක් දෙනවා සම්මා සති දෙවත් මාර්ගසිතේ ඇති වෙන සිහියට තමයි මේ සති සම්බොජ්ජංග කියලා කියන්නේ. අපිට තියෙන සිහිය ගැන එහෙම නෙමෙයි මාර්ගසිතේ ඇති වෙන කොටසකටයි මේ සති සම්බොජ්ජංග කියලා කියන්නේ. ඒකට අපි මාර්ගසිතට අවතීර්ණ වෙලා වුණා නම් මේ වාගේ සතියක් අපිට තියෙනවා. මාර්ගසිතකද එළඹෙන තාක්කල් එවන් ප්‍රබල සිහියක් අපිට එන්නේ අපිට ඉන්නේ නැහැ. අනේනිසයි සඳහන් කරන්නේ මාර්ගසිතෙහි ඇති වෙන සිහියට තමයි මේ සති සම්බොජ්ජංග කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද කියලා සඳහන් කරනවා මේ කියන්නේ මේ ශාසනය සඳහන් වෙන ඊටාම ඉහළ තැනක් කියලා. හැබැවින්ම ඉහළ තැනක්. මාර්ගසිත. ඒ කියන්නේ සෝවාන් මාර්ගයට ඔන්න මෙන්න කියලා ඉන්න ඉන්න තැන. ඊළඟට සකදාගාමී මාර්ගයට යන කෙනාටත් තව සිහියක් ඇති වෙනවනේ. ඒක බීටත් වඩා ඉතා ප්‍රබල ප්‍රබල සිහියක්. අනාගාමී මාර්ගයට යන කෙනාට ඊටත් වඩා ඉතාම ප්‍රබල සිහියක්. එහෙනම් අපට අද යම් මට්ටමක සිහියක් තියෙනවද? ඊට වඩා ප්‍රබල සිහියක් මේ මාර්ගසිතේ තියෙනවා. ආන් ඒකට තමයි මේ සම්බොජ්ජංග කියලා කියන්නේ. සති සම්බොජ්ජංග කියලා ඒකට කියනවා. ඊළඟට සඳහන් කරනවා ඒ ඊතා ඉහළ වූ සතිය ලබන්න හේතු වෙන කාරණාවක් හැටියට මූලික භාවනාව පිළිබඳව මෙතන දේශනා කරනවා කියලා. ඊතා ඉහළ වූ ඒ සිහිය ලබන්න හේතු වෙන මූලික කාරණාවක් වෙන. නැත්නම් ඒ සිහිය ලබන්න හේතු වෙන කාරණාවක් හැටියට මේ මූලික භාවනාව පිළිබඳව සතිය දේශනා කරනවා. මූලික භාවනාව පිළිබඳව සතිය දේශනා කරනවා. ඒ ඉහළ වූ සතියට යන්න. එතකොට එතන මූලික භාවනාව කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවනාව වඩන්න පටන් ගන්න කෙනෙක්. හැම වෙලාවෙම මේ සිත එක අරමුණක තියාගන්න උත්සාහ කරනවා භාවනා කරනවා කියලා අපි කරන් හදන්නේ. ඒකනේ හිත පාලනය කරන එක. ඒක එක තැනක තියාගන්න එක. ආන් එහෙම මූලික භාවනාවකින් මේ හිත මනාව පාලනය කරන්න උත්සාහ දරන එක තමයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර ඉහළ තැනට යන්න හේතු වෙන කාරණාව. මේක තමයි වැඩි වැඩි වැඩි වැඩි ඉහළට යන්න කියන එකයි මෙතන සඳහන් කරන්නේ. ඊට අමතරව සඳහන් කරනවා සිහි මුලා වූ පද්දලයන් හාත්පසින්ම වර්ජනය කරන්න කියලා සඳහන් කරනවා. අපි මේ කාරණා මුලින් සිහිපත් කළා. සිහි මුලා වූවන් හැම වෙලාවෙම වර්ජනය කරන්න ඕනේ. මොකද ඔවුන් ඇසුරු කරනකොට අපි සිහිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ කරන්නේ සිහිය දියුණු කරන ක්‍රමයක්. සිහිය දියුණු කරගෙන යන කෙනා සිහිය නැති අය ආශ්‍රය කරන්න ගියාම එයාගේ සිහිය ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ආන් ඒ හින්දා මේ භාවනාව වඩන අයට සිහි මුලා වූවන් ඇසුරු කරන එක ගැලපෙන්නේ නැහැ. කාටත් ඒක ගැලපෙන්නේ නැහැ. භාවනාව වඩන අයට ඒක විශේෂ විශේෂ කාරණාවක්. සිහිය ඇත්තවුන් අතර විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කියලා සඳහන් කරනවා සිහිය ප්‍රඥාව වඩපු උත්මයෝ ගැන සිහිය ඇති අය කියලා කතා කරනකොට විශේෂයෙන් සිහිය ප්‍රඥාව වඩපු අය ගැන කතා කරන එක ආශ්‍රය කරන එක වටිනවා කියලයි මේ සඳහන් කරන්නේ. ආන් නිසා සඳහන් කළා මේ සඳහා පෙන්වලා තියෙන්නේ කොහොමද? එහි උදාහරණය සඳහන් කරන්නේ සංඝරක්ෂිත තෙරුන් වහන්සේගේ කතාව. සිහිය වඩපු අය අසුරු කරන්න කියලා කියනවා. ඒකට උදාහරණයකට පෙන්වුවේ සංගරක්ෂිත තෙරුන් වහන්සේගේ කතාව. මම හිතන්නේ හුඟක් දෙනා සංගරක්ෂිත තෙරුන් වහන්සේගේ කතාව දන්නවා. වසර 60ක් උපසම්පදාවෙන් ගත කරන ස්වාමින් වහන්සේ නම. 60 අවුරුද්දක් උපසම්පදා වෙලා කියහම උන්වහන්සේගේ වයසත් අවුරුදු 60ක් විතර වෙන්නේ ඇද්ද? සාමාන්‍යයෙන් උපසම්පදා කරන්නේ අවුරුදු 20 සම්පූර්ණ වුණාම දැන් මේ ස්වාමින් වහන්සේගේ උපසම්පදාවෙන් වයස අවුරුදු 60. එහෙනම් දල වශයෙන් අපට කෙලින්ම කතා කරන්න වෙනවා උන්වහන්සේ අවුරුදු 80කට වඩා වැඩි වෙන්න ඕන කියලා. උන්වහන්සේ 20න් උනාද 21න් උනාද 25න් උනාද දන්නේ නැහැ. කොහොමවත් 20 පහු වෙන්න ඕනේ. නැත්නම් 20 සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙනම් ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 80කට වඩා වැඩි වෙන්න ඕන උපසම්පදාවෙන් 60 වසරක් කියලා සඳහන් කරාම. දැන් ස්වාමින් වහන්සේ අපවත් වෙන්න ආසන්න කාලේ. දැන් ස්වාමීන් වහන්සේ මරණ මංචකේ ඉන්නේ. ආන් ඒ වෙලාවේ මිනිස්සුන්ට මේක ආරංචි වෙනවා. විශාල වශයෙන් මිනිස්සු උන්වහන්සේ බලන්න එකතු වෙනවා. කොච්චර පිරිසක් දැන් එකතු වෙලාද? දොළොස් යොදුනක් මිනිස්සුන්ගේ පොලිම. මොකටද මේ ස්වාමින් වහන්සේ බලන්න? දොළොස් යොදුනක් කියලා කියහම 60ක්ම කීයක්ද මේ පොලිම? අද හිතේ යොදුනක් කියලා කිව්වේ 60ක්ම 16ක්. යටත් පිරිසෙන් අපි 60ක්ම 10ක් ගැන කතා කරුවත් 60ක්ම 120ක් ඈත ඉඳලා මිනිස්සු ස්වාමින් වහන්සේ බලන්න පෙරහැදිලා. ආන් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ ළඟ ඉන්න ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා උන්වහන්සේට කතා කරනවා. ස්වාමීනි මේ තරම් මිනිස්සු පිරිසක් ඔබ වහන්සේ බලන් ඇවිල්ලා. ස්වාමීන් වහන්සේ ලබාගත් මොකක් හරි විශේෂ අධිගමයක් තියනවාද කියලා අහනවා. හැබැයි ඉතින් අධිගමයක් තියනවා නම් කවුරුවත් කියන්නේ කියන්නේ නැහැ. හැබැයි ඉතින් මේ වෙලාවේ අධිගමයක් තියනවාද කියලා ඇහුවොත් කියනවා. අද කිමු ස්වාමීන් වහන්සේ නමක් පිරිනොම් පාණ්ඩ යනවා කියලා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව කවුරුවත්ම දන්නේ කවුරුවත්ම දන්නේ නැහැ. හැබැයි දැන් පේනවම් පාන්න ආසන්නයි. ඒ වෙලාවේ කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් ඇත්තටම ඔබ වහන්සේ රහත් වෙලාද හිටියේ කියලා. ඒ වෙලාවේ ඕනනම් කියන්න පුළුවන්. ඇයි දැන් උන්වහන්සේට ඒ කාරණාව කියලා ලාභ ලෝභ ලබන්න වෙලාවක් නැහැ. නැත්නම් සමහර කෙනෙක් උසස් ගුණ පෙන්වන්නේ වැඩි වැඩියෙන් ලාභ සත්කාර ලබන්නේ. රහත් වෙලා නම් උන්වහන්සේට කොහොමවත් ලාභ සත්කාර ගැන තණ්හාවක් නැහැ. උසස් කෙනෙක් ආන්ගේ අන්තිම වෙලාවට කියනවා ඇයි ඒ ලාභ සත්කාර ලබන්න වෙලාවක් දැන් නැහැ ආන් ඒ තණ්හාව නැති හින්දා කියලා තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අහපුවාම ඔබ වහන්සේ ලබාගත් මොකවත් විශේෂ අධිගමයක් තියෙනවද? ඒ වෙලාවේ සඳහන් කළා නෑ ආශිතුන්. මට එහෙම කිසිම විශේෂ අධිගමයක් නෑ. ඒතකොට දැන් මේ පැතක්ම 120ක් වාගේ ඈත ඉඳලා මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ දොළොස් යොදුනක් දුර ඉඳලා මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. ඇයි උන්වහන්සේ මනාව ජීවත් වෙච්ච කාලේ ගත කරපු ජීවිතය දැකලා පුදුම ලස්සන සංඝ සෝබන ධර්මතාවයන්ගෙන් යුක්තව ඊ타ම සීලෙන් යුක්තව සිල්පද ගරු කරමින් කුඩා අනු කුඩා කුංචි ශික්ෂාපදයක පවා බය දකිමින් ඒ කිසිම ශික්ෂාපදයක් හදාගන්නේ නැතුව මනාව සීලයක පිහිටලා කටයුතු කරපු නිසා මිනිසුන්ට හිතෙනවා මේ රහතන් වහන්සේ නමක් කියලා. දැන් මරණසන්නයි මිනිස්සු එන්නේ අන්තිම වතාවට දැකලා වැඳලා යන්න. ඒ වෙලාවට මිනිස්සු ඇහුවොත් මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්ද කියලා කවුරු හරි ඇහුවොත් උත්තරයක් දෙන්න දෙයක් තියෙන්න ඕනේ. ඒකයි ඇවිල්ලා අහන්නේ ස්වාමීන් ලබාගත් මොකවත් විශේෂ අධිගමයක් තියනවාද කියලා. සඳහන් කළා නෑ කියලා. ආන් එතකොට තමයි කිව්වේ ස්වාමීනි එතකොට මොකද්ද කියන්නේ? මේ ඇවිල්ලා මිනිස්සුන්ට මොනවද මොනවද අපි කියන්නේ? හැබැයි පින්තුනි මේ මේ කාරණාව දසධම්ම සූත්‍රයේ අපූර්වවට සඳහන් කරලා තියෙනවා. දසධම්ම සූත්‍රයේ පිළිච්චෙත් තියෙනවා. විශේෂයෙන් කාටද දසධම්ම සූත්‍රය දේශනා කරලා තියෙන්නේ? භික්ෂුන් වහන්සේලාට. ආන් ඒකේ තියෙනවා කොයි විදිහටද කවුරු හරි ඇවිල්ලා අන්තිම දවස්වල ඇහැව්ව ඔබ වහන්සේට විශේෂ අධිගමයක් තිබුණාද කියලා. දෙන්න උත්තරයක් නැති කෙනෙක් වෙන්න එපා කියලා. තියනවාද කියලා අහුවොත් උත්තරයක් නැති කෙනෙක් වෙන්න වෙන්න එපා කොහොම හරි උත්තරයක් හදාගන්න. නැත්නම් ඒකේ තරම් උසස් තත්ත්වයක් නෙමෙයි කියලා කාරණාව සඳහන් කරනවා. ආන් එහෙම අහුවොත් ඒ වෙලාවට ඒ විශේෂ අධිගමනය ගැන කියන්න අවසරයක් තියෙනවා කියලායි මුලින් අපි සඳහන් කළේ. ඔව් මෙහෙම අධිගමයක් මම ලබලා හිටියා. ඔව් මම සෝවාන් කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක කීවට කමක් නැහැ මොකද වැඩි වෙලා තව ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක කියන අයිතිය කොහොමවත් භාග්‍යතුන් වහන්සේ දීලා නැහැ. ඒක ප්‍රතික්ෂේප කරලමයි තියෙන රහතන් වහන්සේට රහත් වුණා කියලාවත් කියන්න අවසරයක් තියන්නේ නැත්තේ ඒකයි. රහතන් වහන්සේලා නම් කවදාවත් ඔව් කියලා කියන්නේ කියන්නේ නැහැ. ඒ කියන්නේ පිරිනම් පාණ්ඩ ලං වෙනවට කලින් ඒකට ශික්ෂා පදයකුත් වෙනම වෙනම අපේ ශාසනය පනවලා තියෙනවා. ඉතින් රහතන් වහන්සේලා කවදාවත් සිල් කඩාගන්නේ නැහැනේ. භූතගාමී ශික්ෂා පදේ කියලා ඒකට කියන්නේ. එහෙම තමන් රහත් වෙලා හිටියොත් ඔව් කියලා කියන්නේ නැහැ. අර වගේ මේ පිරිනම් පාන්න ආසන්න වෙලාවේ කියන්න පුළුවන්. නමුත් මෙතන සඳහන් කරනවා ස්වාමීනි මේ මිනිස්සුන්ට මොනවද කියන්නේ? ආන්ගේ වෙලාවට ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? එහෙනම් ආශිවතුල්ලා මම ටිකක් ඉඳවන්න. ඒ කියන්නේ දැන් නැගිටින්නවත් බෑ. මම ටිකක් ඉඳවන්න. නැගිටවන්න. නැගිටවල එහෙනම් මට ටිකක් ඉඳ දීලා ඔයගොල්ලෝ යන්න. දොර අඩවල් කරගෙන යන්න කියනවා. දොර අඩවල් කරගෙන යනවා ආර ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා දොර අඩවල් කරගෙන එළියට යනවත් එක්කම මේ අහුරක් ගහනවා. අපි දන්නවනේ මේ අහුරු ගහනවා කියලා කියන්නේ. අහුරක් ගහනවා කියලා කියන්නේ ඉන්න කියනවා කියන එක. දොර අඩවල් කරගෙන ගියා විතරයි. අහුරක් ගහන හඬ ඇහෙනවා. ඊට පස්සේ එනවා ඇයි ස්වාමීනි? මං විශේෂ අධිගමයක් ලැබුවා. දැන් ඒගොල්ලෝ අහුවත් කියන්නේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා කියලා. මේක අපේ රටේ වෙච්ච දෙයක්. මහණෙනි මගේ බලාපොරොත්තුවක් තිබුණා. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලම පිරිනවම් පාට. නමුත් මේ අවස්ථාවට මුණ පාපු නිසා ආර්ය මහා සංඝයාගේ ශ්‍රේෂ්ඨත්වයේ කියා පාණ්ඩ මම මේ අධිගමයේ ලැබුවා. දැන් බය නැතුව කියන්න රහතන් වහන්සේ කියලා. ආන් එහෙම කරගන්න හිතන්නකො මොන තරම් සිහියක් තිබ්බද කියලා. එහෙමනම් සති සම්පජඤ්ඤය ගැන කතා කරනකොට මේ වාගේ උතුම් සිහි තියන අය අසුරු කරන්න කියනවා මිසක් සිහි නැති අය අසුරු කරන්න කියන්නේ කියන්නේ නැහැ සිහි නැති අය අසුරු කරන්න එපා කියලාම තමයි කියලා තියෙන්නේ. ඉතින් පිළිතුර මේ වාගේ තමයි මේ මහ බෝසතාණන් වහන්සේලා. හැම කෙනෙකුටම මේ වාගේ සිහිය සිහියක් තියෙනවා. යම් බුද්ධ ශාසනයකද කොතනද රහත් වෙන්න ඕනේ? එතෙන්ට යන්න අවශ්‍ය සම්පූර්ණ සිහිය උන්වහන්සේලා ළඟ තියෙනවා. අන්න ඒ හැකියාව තියාගෙන එතෙන්ට යන්නේ නැතුව කල්ප අසංඛ්‍ය ගණන් මේ සංසාරේ උන්වහන්සේලා යන්නේ ඇයි? ආන් එහෙම කරුණු වැටහෙනකොට තමයි බුදුවරුණන් ලෝක සත්‍යයට මොන තරම් අනුකම්පා කළාද? අහුරක් ගහන කාලයකින් ඇහිපිය හෙළන වාරයකින් ආස්වාස කරලා ප්‍රාස්වාස කරලා ඉවර වෙන මොහොතකින් සෞඛ්‍යලස් නසන්න පුළුවන් හැකියාව තියාගෙනත් එතෙන්ට නෑවිලා මේ බෝසත්තුරුමේ යන ගමන තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා නොවේයිමයි කියන කාරණාව මනාව තහවුරු වෙනවා ශ්‍රද්ධාවන්තයෙකුට. ආන් එහෙම දැනෙන්න දැනෙන්න බුදුරජාණන් වහන්සේ ගැන කොයි තරම් අනුකම්පාවක් මොන තරම්නම් ශ්‍රද්ධාවක් උපදිනවද ඒක ශ්‍රද්ධාවන්තයන්ටම ගෝචර වූ ගෝචර වූ කාරණාවක් නැති කෙනෙකුට මේක තවත් නොවටිනායක කරුණක් විතරක් බවට පත් වෙනවා ආන් ඒ නිසා සඳහන් කරනවා තා ආයුෂෝ ඒතං දුක්ඛං අභිච්ච කෝ දුක්ඛං අදික්කිසාමි එවත්නි එක දුෂ්කර නෙවෙයි ඒත් මම නුඹලාට දුෂ්කරයක් කියන්නම් මම මේ කරපු වැඩේ දුෂ්කර වැඩක් නෙමෙයි. නමුත් මම උඹලට දුෂ්කර වූ දෙයක් කියන්නම්. මොකද්ද? අහං ආවුසෝ පබ්බති කාලතු පත්තාය අසතියා අඥාන අඥාන ප්‍රකටං කම්මං නාම නපස්සාමි අහං ආවසෝ පබ්බචිත කාලතෝ පත්තාය අසතියා අඥාන ප්‍රකටං කම්මං නාම නපස්සාමි මට මේ අහුරක් ගහන කාලය තුල මේ උතුම් වූ තැනට ආවා කියන එක දුෂ්කර වැඩක් නෙමෙයි කවුරුවත් හිතන්න බෑ ඒක ලොකු දුෂ්කර කාර්යයක් උන්වහන්සේ මෙහෙම කරනට කළා කියලා. ඕක නෙමෙයි දුෂ්කර වැඩි. මම ඒ හින්දා පිරිනම් පාන්න කලින් ඔබලාට දුෂ්කර කාර්යයක් ගැන කියන්න. මොකද්ද කියන්නේ? ආයස්මතුනේ මම මහාන වුණ දවසේ ඉඳලා සතිය ප්‍රඥාව නැතුව කළ කිසිම ක්‍රියාවක් දකින්නේ නැහැ. දැන් එතකොට මේ කියන්නේ රහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ හරියටම කියනවා. යම් දවසකද මහාන වුණේ එදා ඉඳලා සිහි නැතුව කරපු කිසි වැඩක් මගේ ජීවිතේ නැහැ. හැම ක්‍රියාවක්ම මනා වූ සිහියෙන් සති සම්පජඤ්ඤයකින්ම මම කරගත්තා. එහෙනම් මනා වූ සිහියක් ඇත්තොන් ඇසුරු කරන්න කියලා කියනකොට මේ මේ කාරණාව ඊටා විශේෂයි කියලා මෙතෙන්ට ගොනු කරලා තියෙන්නේ. ආන් ඒ නිසා වර්ෂ 60ක් එක දිගටම ඊටාම හොඳ සිහියෙන් ප්‍රඥාවෙන් තමයි උන්වහන්සේලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒත් පෘථග්ජනතාවෙන්මයි නමුත් මොනතරම් සත්පුරුෂද ප්‍රත්‍යඥයෙක් හිටියටයි මේ තරම් සිහියෙන් ඉඳලා තියෙන්නේ. එහෙනම් කොයිතරම් ඉහළ සිල් ආරක්ෂා කරපු ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෝද කියලා සඳහන් කරනවා. වසර 60ක්ම සති සම්පජඤ්ඤයෙන් ඉඳලා ප්‍රාර්ථනාව බලවත් නිසා පහත් වෙලා නැහැ. වසර 60ක්ම ඉන්නේ පුදුමාකාර සිහියකින් සති සම්පජඤ්ඤයෙන්. ප්‍රාර්ථනාව බලවත් ඊට වඩා. මොකද්ද ප්‍රාර්ථනාව? මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලම තමයි පිරිනවම් පාන්නේ. ආන් මේ ප්‍රාර්ථනාව බලවත් ඉඳලා රහත් උනේ නැහැ. නැත්තම් මීට කලින් රහත් වෙන්න උන්වහන්සේට හැකියාව තිබුණා. අර ස්වාමින් වහන්සේලා අහපු නිසා අධිගමයක් ලැබුවා එහෙම නෙමෙයි අහන්න කලින් උන්වහන්සේට අධිගම ලබන්න හැකියාව තිබුණා. නමුත් අර ප්‍රාර්ථනාව නිසායි අධිගමේ නොලබ හිටියේ. නමුත් මිනිස්සුන්ට මොනවද කියන්නේ කියලා අහපුවාම එහෙනම් උත්තරයක් දෙන්න කියලා තමයි උන්වහන්සේගේ ප්‍රාර්ථනාව එදාට එදාට අත්හැරලා තියෙන්නේ. ආන් ඒ නිසාම සඳහන් කරනවා එහෙම උතුමන්ට රහත් වෙන්න ගත උනේ ඊටාම කෙටි කාලයයි. එතෙන්ට අවශ්‍ය පරිදි හිත සම්පූර්ණයෙන්ම වඩලයි තිබුණේ කියලා සඳහන් කරනවා. මනාව හිත වඩලා තිබුණේ රහත් වෙන්න ඕන තැනටම. ප්‍රාර්ථනාව නිසා ඉන්නවා. එනම් බෝසතාණන් වහන්සේලා එතෙන්ට හිත වඩලයි තියෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ බණපද දෙකයි අහඳ වෙලා තිබුණේ. එහෙනම් හිතන්නකෝ කොච්චර හිත වඩලා ඉන්න සුමේද තාපසතුමා මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් මේ සංසාරෙට බැහැගත්ත නේද කියන කාරණාවවත් අපිට හිතන්න තරම් අපේ මනස ඉඳ තියෙයිද කියලා. එහෙනම් උන්වහන්සේ ළඟ මොනව කරහම මොනව කරහම මදිද අපි? කොරුව තෙරුවහම සෑහෙන්න පුළුවන්ද? ආන් එක ඉස්සලා කිව්වේ මලක් දෙකක් පහනක් පූජා කරලා ආහාර ටිකක් පූජා කරලා භාග්‍යතුන් වහන්සේ අපිට පිහිට වෙන්න ඕනේ හැටි තීරණය කරන්න ගියොත් අපි මොනතරම් දුක්පත්ද කියන කාරණාව අපිටවත් අපිටවත් හිතා ගන්න බැරුව යනවා. ආන් ඒ නිසා සඳහන් කරනවා අත්හරින්න හරි ලේසි නිසාත් බොහෝ දේ අත්හැරලා එතනට ආව නිසාත් මේ ප්‍රාර්ථනාව අතරින් අර උතුම් තැනට යන්න ඒ තරම් අමාරුනේ අමාරුනේ නැහැ කියලා. මේ කතාව සති සම්බොජ්ජංගය පිළිබඳව හොඳ උදාහරණයක් හැටියට පෙන්වන්න කියලා සඳහන් කරනවා. මේ සිහියක හැටි. මේක සති සම්බොජ්ජංගයට හොඳ උදාහරණයක්. වැඩෙනවා නම් බොජ්ජංගය මෙහෙම වඩා ගන්න හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕනේ කියන එකයි එතන සඳහන් කරන්නේ. ඒ තරමටම සිහිය ප්‍රඥාව වඩතු අය මේ ලෝකේ ඉඳලා තියෙනවා. මේ එක්කෙනෙක් විතරයි. තව මෙවන් අය ඕන තරම් ඉඳලා තියෙනවා. තම ශක්තිය අතිශයින්ම ළඟ තියාගෙන ඉන්නේ වෙනත් වමනාවක් මුදුන්පත් කරගන්න ඕන නිසාමයි ශක්තිය තියෙනවා මේ දැනුත් අතර වෙන්න පුළුවන්කම තියාගෙන නමුත් ඉන්නේ තවත් වමනාවක් මුදුන්පත් කරගන්න ඒ අර වගේ තවත් උතුම් ප්‍රාර්ථනාවක් නිසා එක්කෝ ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් නැත්නම් අග්‍ර ශ්‍රාවක බෝධියක් වෙනුවෙන් නැත්නම් පසේ බුද්ධත්වයේ වෙනුවෙන් නැත්නම් අපි සඳහන් කරපු ස්වාමීන් වහන්සේලාගේ තිබිච්ච බලාපොරොත්තු වගේ ලෞතර බුදු කෙනෙක් දැකලම පිරිනුවම් පෑම වෙනුවෙන් ඒ වගේ උතුම් කාරණා වෙනුවෙන් තමන්ගේ ශක්තිය ඉතුරු කරගෙන ඉන්නව නැත්නම් මේලෙන් ඈතර වෙන්න ශක්තිය ළඟ තියෙනවා. අන්න ඒ වගේ මේ සති සම්බොජ්ජංගය වඩන්න සිහියෙන් ප්‍රඥාවෙන් සිටීම පළවෙනි කාරණාවයි කියලා සිහිපත් කරනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි මුත්තස්ස දෙහව සිහිය ප්‍රඥාව නැත්තුන් වර්ජනය කිරීම. සිහිය නැති අය වර්ජනය කරන්න කියලා කියනවා. ඊට අමතරව සිහිය ප්‍රඥාව තියන අය නිතර ආශ්‍රය කරන්න කියලා කියනවා. සිහිය ප්‍රඥාව නැති අය වර්ධනය කරන්න සිහිය ප්‍රඥාව තියන අය නිතරම ආශ්‍රය කරන්න කියලා කියනවා. ඊළඟට කියනවා තදදී මුක්තතා කියලා. තදදී මුක්තතා කියලා අපි මුලින් කිව්වේ ඉඳගෙන, ඇවිදින, හිටගෙන, ඇලවෙලා මේ පවත්වන ඉරියව් ඉඳගෙනද හිටගෙනද ඇලවෙලාද මේ හැම වෙලාවෙම මේ පවත්වන නොයෙක් ඉරියව් පිළිබඳව ඒ සියලුම තැන්වල මනාව සිහිය පිහිටවනවා කියන එකයි තදදි මුක්තතා කියලා කියන්නේ. දැඩි අදිෂ්ඨානය කැමැත්තක් තියෙන්න ඕනේ ආන් එහෙම කටයුතු කරන්න. ඒ නිසා සඳහන් කරනවා හොඳ ප්‍රාර්ථනාවක්ම ඒකට අවශ්‍යයි කියලා. හැම වෙලාවෙම සිහියෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා මනාව ප්‍රාර්ථනාවක්ම අවශ්‍යයි. ඊළඟට සඳහන් කරනවා නමුත් එය විටින් විට වෙන වෙන දේවල් නිසා දවස පුරාම පවතින සිහියක් හැම වෙලාවෙම සකස් කරගන්න ඕනේ කියලා. විටින් විට වෙන වෙන වෙන වෙන කාරණාවට යොමු වෙනකොට බිඳෙන්නේ නැති සිහියක් තියෙන්න ඕනේ. දවස පුරාම එකම විදිහට පවතින සිහියක් සිහියක් තියෙන්න ඕනේ. තමන් කරන හැම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම කියන කාරණාව වෙන සිහිපත් කරනවා. ඊට පස්සේ දේශනා කරනවා මොකක්ද මහණෙනි නූපන්නා වූ ධම්මවිචේ සම්බොජ්ජංගයේ උපදවීම පිණිසත් උපන්නා වූ සම්බොජ්ජංගයේ වැඩිම පිණිසක් වගේම එය භාවනාවෙන් වැඩිලා පරිපූර්ණ භාවයට පත් කර ගැනීම පිළිබඳවත් හේතුව නම් කුසල් අකුසල් වෙන වෙනම දැන ගැනීමයි. වැරදි නිවැරදි දහම් නිවැරදිව හරියටම දැනගන්න ඕන වැරද්ද මොකද්ද නිවැරද්ද මොකද්ද කියලා හරියටම දැනගන්න ඕනේ. උසස් පහක් ධර්ම හරියටම දැනගන්න ඕනේ. ආන් නිසා සඳහන් කරනවා මේ කියන්නේ හොඳට පිටිට සාර්ථකතාව දැනගන්න උවමනා බව දේශනා කරලා තියෙනවා. මනාව ත්‍රිපිටකයයි අට කතාවයි දැනගන්න අවශ්‍යයි මේ බොජ්ජංග ධර්ම හරියටම වඩාගෙන මේ ගමන යන්න නම්. ධම්ම විචේ වැඩිම ගැන කියන කොටයි මේ කියන්නේ. මොනවද? කුසල අකුසල මොනවද කියලා හරියටම දැනගන්න ඕනේ. වැරදි නිවැරදි මොනවද කියලා හරියටම දැනගන්න ඕනේ. උසස් පහක් ධර්මතා මොනවද කියලා හරියටම දැනගන්න ඕනේ. ආන්නේක දැනගන්න නම් සඳහන් කරනවා පිටිකේ සාර්ථකතාව හොඳටම දැනගැනීම අත්‍යවශ්‍ය වෙනවා කියලා. එතකොට මේ ශාසනික ගමන යන්න සූදානම් වෙන කෙනෙක් ධර්ම අධ්‍යයනයේ හොඳට ප්‍රගුණ කරන එක අවශ්‍යම කාරණාවක් හැටියට මෙතන පෙන්වනවා. එහෙනම් සමහර කෙනෙක් සමහර වෙලාවට අහනවා අදත් රහතන් වහන්සේලා ඉන්නවද කියලා. හොයන්න පුළුවන්ද කියලා. රහතන් වහන්සේලා නැත්තේ නේ. බාගතුන් වහන්සේ කවදාවත් එහෙම දේශනා කරලා නැහනේ. බාගතුන් වහන්සේ දේශනා කළේ පළවෙනි 1000, දෙවෙනි 1000 රහතන් වහන්සේලාම වැඩි. තුන්වෙනි 1000 අනාගාමින් වහන්සේලා වැඩි. හතරවෙනි 1000 සකදාගාමින් වහන්සේලා වැඩි. අන්තිම 1000 සෝවාන් ආර්ය ශ්‍රාවකයෝ වැඩි. ඒ කියන්නේ අන්තිම 1000 රහතන් වහන්සේලා නැහැ කියන එකද? ඉන්නවා. සෝවාන් වෙච්ච අය වැඩි. එතකොට දැන් මේ ගෙවිලා යන්නේ තවම 3000 ගේ වෙන්නේ. එහෙනම් මේ කාලේ කවුද වැඩි? වැඩි වෙනවා නම් මේ කාලේ වැඩි වෙන අනාගාමීන් වහන්සේලා. ඒ වුණාට අපිට හැම තැනම පේන්න හොයන්න ඉන්නවද? පේන්න හොයන්න හිතියත් හොයන්නත් බෑ. අපි සාමාන්‍යයෙන් හිතන හැටියට අපිට එහෙම හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. හේතුව මොකක්ද? මේ මේ ධර්ම අධ්‍යයනයේ තියෙන දුක්පත්. ධර්ම අධ්‍යයනයේ හරිම හරිම හිගයි. හරිම දුප්පත්. ඉතින් ඒ කාරණාව සාකච්ඡා කරන්න ගියොත් බොහොම ගැඹුරට දිගට කතා කරන්න වෙනවා. චිත් පීඩාවල් නොහදනෝකා දුකන් ගොඩනගෙන්නත් පුළුවන්. හැබැයි වැරද්දක් තියෙන තැනක් තියෙනවා නම් ඒක පෙන්වන එක සත්පුරුෂ ධර්මයක්. ගිහි පාර්ශවය ගැනත් එහෙමම කතා කරන්න වෙනවා. පැවිදි පාර්ශවය ගැනත් එහෙමම කතා කරන්න වෙනවා. ගිහි පාර්ශවයටත් ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න ඒ කාලේ කවුරුවත් අපිට ඉගන්වන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ යන්න ඕනේ. අපි කොහොමද බෞද්ධ වුනේ කියන කාරණාව ඇහුවොත් අපිට බුද්ධ ධර්ම උගන්වපු කෙනෙක් උගන්වපු කෙනෙක් නැහැ. අම්මගෙන් ඉගෙන ගන්න හම්බුනේත් නැහැ. තාත්තගෙන් ඉගෙන ගන්න හම්බුනේත් නැහැ. අපේ අම්මගේ තාත්තගේ වරදක් නැහැ. ඒ දෙන්නට කිරියම්මයි කිරියත්තයි බුද්ධ ධර්ම උගන්වලත් නැහැ. අපේ කිරියම්මටයි කිරියත්තටයි ඒ දෙන්නගේ දෙමව්පියෝ දෙන්න බුද්ධ ධර්ම උගන්වලත් නැහැ. නමුත් අපි කියනවා අපි බෞද්ධ කියලා. එහෙමනම් ඒ ආපු પરම්පරාව එහෙම්ම යනවා. අපි කවුරුවත් අපේ දරුවන්ට බුද්ධ ධර්ම උගන්වන්න කටයුතු කළෙත් නැහැ. ශිෂ්‍යත්ව පාස් කරවන්න උවමනාවක් තිබුණා. සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙනවා දකින්න උවමනාවක් තියෙනවා. උසස් පෙළත් හොඳට පාස් වෙලා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් නීතිඥයෙක් වෙනවා දකින්න ලොකු උවමනාවක් තියෙනවා. ඒ ඒ පැති වලින් ඒ ඒ අයට උපාධිය දක්වාම ප්‍රගුණ කරවන්නත් උවමනාවක් තිබුණා. ඒගොල්ලෝ හැමෝම උපාධි ගත්තේ බාහිර විද්‍යාවල් අධ්‍යයනය කර. අපි උත්සාහ කළෙත් ඒගොල්ලෝ ලව්වා බාහිර විද්‍යාවල් අධ්‍යයනය කරවන්නම තමයි. එහෙනම් අපි වැටිච්ච වලේම අපි රටේ දරුවොත් දැම්මා. ඒගොල්ලන්ට ත්‍රිපිටක කතා උගන්වන්න අපිට ඕනකමක් තිබුණේ තිබුණේ නැහැ. එහෙනම් ඒ කවුරුත් ත්‍රිපිටක කතා කියවන්න දන්නේ නැහැ. pāli භාෂාව පිළිබඳව යාලට අවබෝධයකුත් නැහැ. දැන් ආන් ඒ හින්දා සංසාරයෙන් එතර යන්නේ මෙන්න මේ දේවල් හරියටම ප්‍රගුණ වෙන්න ඕනේ කියලා හිතනකොට අපිට ආපහු දුකක් හිතෙනවා. අනේ ඒ දේවල් දැන් ප්‍රගුණ කරගන්න අපිට කල් තියනවාද කියලා. ඊළඟට කල්පනා කරන්න ඕනේ එහෙමනම් අපි වැටිච්ච වලේ අපේ දරුවෝ දවල්ම වත්තන්න නැතුව අනුකම්පා කරනවා නම් ඒගොල්ලන්ට වහාම ත්‍රිපිටක කතා කියවන්න උගන්වන්න අපි ධර්ම කටයුතු කෙරුවොත් නම් අපිට සත්පුරුෂයෝ වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් අද ඔබ පසුතැවෙන පසුතැවිල්ලම එදාට ඒගොල්ලොත් පසුතැවෙනවාමයි. ඒතකොට ගිහි පාර්ශවයෙන් ඔය ශක්තිය සහ අධ්‍යක්ීම් ටික එකතු වෙලා උතෙන්ට ආපු නැති හින්දා අද අපිට පාඩුවක් තියෙනවා. පැවිදි පාර්ශවය ගැන කතා කරනකොට පැවිදි කරනකොට මොනවද කියවේ? පැවිදි කරනකොට එල්ලීමක් කෙරුවා ඒ අහිංසකයා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. ඉමන් කාසාවන් ගහිත්වා මේ කසාවත් අරගෙන පබ්බාජේත මම් බන්ති අනුකම්පං උපාදාය. මට අනුකම්පා කරලා පැවිද්ද දෙන්න. ඉල්ලීමක් කිව්වා. ඊළඟට සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. එමං කාසාවන් දත්වා මේ කසාවත් ගෙන මට පැවිද්ද දෙන්න. දත්වා මේක ඊළඟ මේ කසාවත් මට දීලා මම පැවිදි කරවන්න. ආය කසාවත් ටික ඉල්ලගත්තා. මොකද සබ්බ දුක්ඛ සියලු දුක් නිස්සරණ නැති කිරීම උදෙසා නිබ්බාන සත්‍චිකරණත්තාය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ කතාවත් අරගෙන මම පැවිදි කරන්නේ. එහෙම ඉල්ලීමක් කරලා තමයි පැවිදි වුනේ. වෙන කිසිම දෙයක් ඉල්ලුවේ කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. එහෙම පැවිදි වෙච්ච අපි ඊළඟට ධර්ම ශාස්ත්‍රය අධ්‍යයනය කිරීම සඳහා අපේ රටේ හැමතැනම තියෙනවා පිරිවන්. පිරිවෙන් තියෙන වික්ෂුන් වහන්සේලාට. ඒ තියෙන ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබලා දෙන්න. අද පාසල ගැන කල්පනා කරලා බැලුවොත් ත්‍රිපිටකය උගන්වන්න තියෙන්නේ කාල ශේස්ත්‍රයන් දෙකයි. සාමාන්‍ය පාසලේ තියෙන්නේ බුද්ධ ධර්ම උගන්වන කාල ශේස්ත්‍රයන් දෙකයි. ගන්න හැටියට. ඉතින් ඒකත් විනාඩි 40ක වාගේ කාලයක් තියෙන එකක්. ඉතින් ඒකෙන් පුළුවන් ද බුද්ධ ධර්ම උගන්වන්න. ඒක අපි ආපහු හිතන්න ඕනේ. හැබැයි අපේ රටේ කියන්නේ බෞද්ධ රටක්. පිළිවෙලට ගියහම ස්වාමීන් වහන්සේලාට කියන විෂය නිර්දේශය. ඒකේ තියෙනවා ගණන්. ඒකේ තියෙනවා සෞඛ්‍ය විද්‍යාව. ඒකේ තියෙනවා භූගෝල විද්‍යාව. ඒ වගේ තව විෂයන් සමුදායක් මේ විෂය නිර්දේශ තියෙනවා. මේකේ ප්‍රතිකය අධ්‍යයනය කරන්නේ විනය අධ්‍යයනය කරන්න, අභිධර්මය අධ්‍යයනය කරන්න, අටකතා කියවන හැටි උගන්වන්න, එහෙම කාල පරිච්ඡේද ටිකක් වෙන් වෙලා තියෙනවා කියලා මම දන්නේ ලංකාවේ පිරිවෙන් වල තියෙනවාද කියලා. ඒකෝට එහෙනම් ඒ ස්වාමින් වහන්සේලාට මේ ත්‍රිපිටක අටකතා ඉගෙනෙන්නේ ඉගෙනෙන්නේ නැහැ. එතකොට දේශපාලන විද්‍යාව තියෙනවා. තව තව ඒ වාගේ හදාරන්න වෙන විද්‍යාවල් තියෙනවා පිරිවෙනේ. ආන් එහෙම වෙච්ච නිසා උන්වහන්සේලාට මනාව ත්‍රිපිටකය ඉගෙනුන්නේ නැහැ. එතකොට සියලු දුක් නැති කරන්න මම පැවිදි කරන්න කියලා කිව්වේ. එතකොට මේ අධ්‍යාපන රටාව හැදිලා තියෙන්නේ රැකියාවක් ඉලක්ක කරගත්ත අධ්‍යාපන රටාවක්. එතකොට ඒ කියන්නේ පංචකාමයට බර වෙච්ච අධ්‍යාපන රටාවක් තමයි හදලා තියෙන්නේ. එතන ඒ උපාධි ටික අරගෙන උන්වහන්සේලා විභාග පාස් කරලා විශ්වවිද්‍යාලය දක්වා ගියා. ඒ විශ්වවිද්‍යාලෙ ගිහිලා තියෙන බොහෝම ඉගෙනගත්ත අය. එතකොට අධ්‍යාපනය නිසා මොනවද ලැබෙනවා කිව්වේ? ශික්ෂණය, හික්මීම, විනය. දැන් අපි දක්ෂිනා විශ්වවිද්‍යාලයේ තියෙන හික්මීම සහ ශික්ෂණය සහ විනය. එහෙනම් ත්‍රිපිටක අධ්‍යාපනයෙන් ඒක දීලා දීලා නැහැ. ආන් ඒ වගේ කරුණු සාකච්ඡා කරන්න ගියාම ඒක මම කිව්වේ හික්ම හොඳ ලෝකකාඩු ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ලෝකකාඩු ඇති වුණත් අපේ බුදුරජාණන් වහන්සේ ගිහි ලොවෙනුත් පැවිදි අපෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා. වාග්තුන් හසට බලාපොරොත්තු නෑ. ලෝක සත්‍යයේ විමුක්තිය වෙනුවෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයත් එක්ක කතා කරන්න කොටසක් තියෙනවා මායාගේ ආයන. මායා කී පොළක බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළාද පිරිනවම් පාන්න කියලා. අභිෂ්ක්‍රමණය කරනකොට කිව්වා යන්න එපා. හත් දවසින් සත්‍ය දජකම හම්බ වෙනවා. මායාට අභියෝග කරලා උන්වහන්සේ ගිහිල්ලා ලෞතර බුද්ධ රාජ්‍ය හොයාගන්න මේ ආකාරයෙන් වෙහෙසුණා. ඒ හැම වෙලාවකම මායя පිටිපස්සෙන් හිටියා. රාග සහිත හිතක් කොතනද එන්නේ මම අල්ලගන්නම් කියලා. හය අවුරුද්දකින් පස්සෙන් හිටියා රාග නිශ්චිත ශ්‍රුතිවිලි මාත්‍රයක්වත් දැකේ නෑ. ලෞතර බුද්ධත්වයේ ලබනකොට මාරයා යන්න ගියා. රහත් වෙලා නැති සිද්ධාර්ථ කුමාරයාගෙන් නොදැක්ක රාගසිතක් බුදු වෙච්ච මහෞත්මයන්ගෙන් කවදාවත් මට දකින්න වෙන්නේ දකින්න වෙන්නේ නැනවත් මාරයා ඊළඟට ඇවිල්ලා ආරාධනා කරනවා ආවේ බුදු වෙන්නනේ දැන් බුදු වුණානේ දැන් පිරිනොම් පාන කියලා. නමුත් භාග්‍යතුන් හරි එකඟ වෙනවද මහරයන්ට? නෑ සඳහන් කළා එහෙම බෑ. මම අවබෝධ කරගත්ත ධර්මයේ ලෝකයට දේශනා කරන්න ඕනේ. තව විවිධ විවිධ වෙලාවල් වල ආරාධනා කළා. සඳහන් කළේ මේ මගේ ශ්‍රාවක පිරිස වික්ත ප්‍රතිබල පිරිසක් බවට පත් වෙනකම් මම පිරිනොම් පාන්නේ පිරිනොම් පාන්නේ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද? මේ භික්ෂුන් වහන්සේලා මම අවබෝධ කරගත්ත ධර්මය. අද තියෙන්නේ කොහෙද? ත්‍රිපිටකය සහ අට කතාවේ. එතකොට මේ වික්ෂුන් වහන්සේලා විතර නෙමෙයි, ගිහි ප්‍රජාව ගැනත් ඒ කාරණාව එහෙමම තමයි. මේ සිංහලක් පිළිසම මේ ත්‍රිපිටක අට කතාව හරියටම ධර්ම පිරිසන්පත් වෙනකන් මම පිළිනම් පාන්නේ නැහැ. එවන් පිරිසක් එදා හදලා බාහින් විශේෂයෙන් වික්ෂු පිරිස, වික්ෂුණී පිරිස හදලා භාග්‍යතුන් වහන්සේ පිළිනම් පෑවේ. ඒකට අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ මොකද්ද? මේ ත්‍රිපිටක අර්ථ කතාව හොඳට ඉගෙනගෙන ලෝකයට සත්පුරුෂයෝ වෙයි. අහිංසක ලෝකයා සසරෙන් මුදවයි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ අපි කවුරුවත් අතින් අර දෙන්නේ නැහැ. ලංකාවේ මිත්‍යා දෘෂ්ටි වැහි වැහිමින් පවතිනවා. නඩු දාලා ඉව නවත්තන්න පුළුවන්ද? පොලිසිය ගිහිල්ලා නවත්තන්න පුළුවන්ද? නිලංකාරාම වාගේ මිත්‍යා දෘෂ්ටි වපුරන තැන් කඩලා බිඳලා ගිනි තියලා පුච්චලා ඒව නැති කරන්න පුළුවන්ද? ඒව කවදාවත් නැති කරන්න බෑ. එහෙම කරන්න ගියහම ඕනෝන් පිළිබඳව තව පිරිසකගේ අපකීර්තිය විතරක් විතරක් ගොඩ නැගෙනවා. එහෙමනම් ඒකට දෙන්න තියෙන හොඳම උත්තරේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්මය. රටේ අස්සක් මුල්ලක් නෑර හැම පැත්තෙම ඇහෙන්න පටන් ගත්තා නම් මිනිස්සු ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක ඉන්නවා. ආන් එදාට මිත්‍යා දෘෂ්ටි ටික ඔක්කොම හිමීටම ඇට යනවා. නමුත් ඒක කරන්ද අද මේ තියෙන දේවල් මීට වඩා ගොඩක් වෙනස් කරගෙන වැඩ පිළිලක් හදන්න වෙනවා. ආන් ඒක එදා නොවිච්ච නිසා අද මේ தත්ත්වයට අපි ඔක්කොම මුණ පාලා මුණ පාලා ඉන්නවා. අනාගතේවත් රාජ්‍ය නායකයන්ටත් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේලාගේ නායකත්වයේ දරන ඉහළ තැන්වල රැජ දෙන ඒ මහානායක හිමිවරුන්ටත් මේ ප්‍රඥාව පහළ වුණොත් තව চিරාත් කාලයක් ලංකාවේ තේවාරී බුද්ධහම බබලෙන්න පටන් ගනී. භාග්‍යතුන් වහන්සේගේ ආඥාව තියෙන නිසා මේ රටින් ඒක නැති කරන්න බෑ. හැබැයි විශාල පිරිසක් සුගතිගාමී කරනවා කියන කාරණාව වෙන්නේ වෙන්නේ නැති වෙයි. පෙර පින් ඇති සත්පුරුෂ පිරිසක් ළඟ විතරක් ඒක පිහිටයි. බොහෝ දෙනාට දිවන්දර වෙනුවට දුගතිය දොර ඇරෙන බව පේන්න තියෙනවා. අදටත් ඒක එහෙමම තියෙනවා. අපි ත්‍රිපිටකයේ ධර්මයේ උගන්වන්නේ නැතුව ඉස්සරහට යවලා උපාදි පාස් කරවපු අපේ රටේ ඉන්න හුඟක් උගත් අය ඉන්නේ සම්මාදිට්ඨිය ළඟ නෙමෙයි වැඩිපුරම ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය ළඟ කියන කාරණාව අවිවාදයෙන් අපිට පේනවා. කරන්න තියෙන්නේ අනුකම්පා කරන එක විතරයි. වෙන කරන්න දෙයක් නෑ. අනුකම්පා කරන්නයි තියෙන්නේ. එහෙනම් මෙතන මේ කාරණාව සඳහන් කරනකොට මොකද මේ සඳහන් කළේ? මේ කාරණාව හරියටම දකින්න නම් මේ බොජ්ජංග ටික හරියටම වැඩෙන්න නම් හරියට මේක ගැන තේරුම් ගන්න නම් අවබෝධ කරගන්න නම් ත්‍රිපිටක කාට්ට කතා පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ආන් එහෙම දැනුමක් තියෙන සත්පුරුෂයන්ගෙන්, කල්යාණ මිත්‍රයන්ගෙන් අපිට මග හදාගන්නවත් පුළුවන්කම තියෙන්න ඕනේ. විශ්වාසයෙන් මේ දේශනාවෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි කියන තැනට ගන්න පුළුවන් සත්පුරුෂය පිරිසක් හැදෙනවා නම් අපිට තව ටිකක් සනසුන් හුස්මක් හෙලන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ධර්මාධ්‍යයනය අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා. එදාට අදත් රහතන් වහන්සේලා ඉන්නවද කියන ප්‍රශ්නේ නගනවට වඩා උන්වහන්සේලා හැදවීම ඉන්නවා. නමුත් අපිට හොයන්න බැරිකම විතරයි තේන්නේ කියන තැනට යන්නත් පුළුවන්. සිල්වත් ගුණවත් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා වැඩි වැඩියෙන් දැක ගන්නත් පුළුවන් වෙනවා. ඒකෝද එහෙනම් අපි දෙපිරිස ගාව මේ අඩුපාඩුව තියෙනවා ඒක පාර්ශවයකට විතරක් චෝදනා කරන්න කොහොමවත් කොහොමවත් බෑ. අපි ඔක්කොම එකතු වෙලා අපේ වල කපලමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ධර්මතාවය සඳහන් කරනවා සත්‍යන නැත්නම් සත්‍යන කියලා අපි සඳහන් කළේ හැම වෙලාවෙම මනාව ඉගෙන ගන්න අවශ්‍යයි මේ ධර්මතාවය මේ බොද්ධංග 7 මනාව ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි එහෙම ඉගෙන ගත්තත් මේ අයෝනිසෝ මනසිකාරයේ මේ පිළි අයෝනිසෝ මනසිකාරයෙන් මේ පිළිබඳව කල්පනා කළොත් ධම්ම විචේ කියන සම්බුද්ධංගයක් පහළ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙම මනාව ඉගෙන ගත්තත් අයෝනිසෝ මනසිකාරයේ පිළිබඳව නැත්නම් ඒ අයෝනිසෝ මනසිකාරයේ ධර්මයෙන් එතන ඉඳලා ධම්ම විචේ කියන්නේ කල්පනා කළාට කවදාවත් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ මෝහය දැඩිව තියෙනවා නම් මේක වැඩෙන්නේ නැහැ කියලයි සඳහන් කළේ. ඒකෙන් ධර්මයේ හොඳින් ඉගෙනගෙන නුවණින් හොඳින් ආවර්ජනය කළ යුතුයි කියලා සඳහන් කරනවා. ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන හොඳට නුවණින් හොඳින් මේ කාරණාව ආවර්ජනය කරන්න ඕනේ. ආන් එහෙම ආවර්ජනය කරනකොට තමයි අපිට යෝනිසෝ මනසිකාරය කියන එක පහළ වෙන්නේ. එහෙම නැත්නම් හැම වෙලාවෙම අපි මෝහයෙන් යුක්තයි. එනිසා සඳහන් කරනවා පින්තුනේ ප්‍රඥාවෙන් විශේෂ ස්ථානයක් ධම්ම විචේ නම් මේ විමසුම් නුවණට තියෙන විශේෂ නම. ප්‍රඥාවෙන් විශේෂ ස්ථානයක් ධම්ම විචේ නම් මේ විමසුම් නුවණට තියෙන විශේෂ නම. ධම්ම විචේ හෙවත් විමසුම් නුවණ කියන එකට ප්‍රඥාවේ විශේෂ තැනක් තියෙනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ කතාව අටුවාවේ පැහැදිලි කරනවා ධම්ම විචය සම්බුද්ධංගයේ ඇතිවීම පිණිස විශේෂ හේතු හතක් තියෙනවා කියලා. ධම්ම විචය සම්බුද්ධංගයේ ඇතිවෙන්න විශේෂ හේතු හතක් තියෙනවා කියලා. මොකක්ද ධම්ම විචය සම්බුද්ධංගයේ ඇතිවීමේ සුවිශේෂී හේතු හත? පරිපුච්ඡ කතා. පළවෙනි කාරණාව තමයි පරිපුච්ඡ කතා. මොකද්ද මේ පරිපුච්ඡ කතා කියලා කියන්නේ? සඳහන් කරනවා ඒ කීවේ ගුරු ඇසුරෙන් නිකාය පහ සහ අට කතාව මනාව ඉගෙනගෙන තවත් ගැටලු තැන් නැත්නම් නැවත නැවත ඒ කාරණාවල් අහලා ස්වාමීනි මෙතන කොහොමද මෙතන කොහොමද උන්වහන්සේලාගෙන් මනාව තේරුම් කරවගෙන ඉගෙන ගන්න ඕනේ පරිපුච්ඡ කතා කියලා කියන්නේ ඒකට මනාව නිකාය පහ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය, සංයුත්ත නිකාය. මේ නිකාය පහ මනාව ඉගෙන ගන්න ඕනේ. ඒ නිකාය පහට සම්බන්ධ අට කතාවලුත් මනාව ඉගෙන ගන්න ඕනේ. ආනේ සූත් නිකායන් සහ අට කතාවන් මනාව ඉගෙන ගත්තාම තවත් තැන්වල යම් යම් යම් යම් ගැටලු ඇති වෙනවා නම් ආචාර්යවරු හොයාගෙන ගිහිල්ලා ස්වාමීනි කොහොමද කොහොමද කොහොමද මේ කාරණාව? ආන් එහෙම අහලා ඒකත් විමසලා ඒකත් නිවැරදි කරගෙන හරියටම හරියටම අවබෝධ කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒ ගැන අතුවාමි සඳහන් කරනවා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ඥාන සමත විපස්සනා පිළිබඳව ප්‍රශ්න අහලා අර්ථ නිශ්චිතව හොඳින් දැනගන්න අවශ්‍යයි කියලා. මේ කාරණාව අර්ථ නිශ්චිතව හරියටම නිවැරදි කරලා මනාවම අවබෝධ කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා. ආන් ඒ කාරණාවෙන් කියවෙන්නේ මේ ධම්ම විචය කියන කාරණාව සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ත්‍රිපිටකයේ වැඩි කොටසක් ඉගෙන ගැනීම අවශ්‍යයි කියන කාරණාවම ආහිත් පැහැදිලි කරනවා. විචිකිච්ඡාව නැති වෙන්නත් මේ කාරණාව හොඳටම උපකාර වෙනවා. මොකද ධර්මයේ පිළිබඳව තියෙන සැකය නැති කරගන්නත් මේ කාරණාව හොඳටම උපකාර වෙනවා. ඊළඟ තුනේ මේ ධම්මවිචය සම්බුද්ධංගය ඇති වෙන්න විශේෂයෙන් හේතු හතක් තියෙනවා කියලා සඳහන් කළා. එහි පළමු කාරණාව තමයි අපි මේ පරිපූර්ණ කතා කියලා සිහිපත් කළේ. දෙවෙනි කාරණාව තමයි වත්තු විෂයද විෂද කිරියතාව. මොකද මේ වත්තු විෂද කිරියතාව කියලා කියන්නේ? මේ වස්තුව පිරිසිදු කිරීම කියලා එකක් තියෙනවා. වස්තු විෂද කිරියතාව කියන්නේ ඒකයි වස්තුව පිරිසිදු කිරීම කියලා සඳහන් කරනවා. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදතා පංච ඉන්ද්‍රිය සමභාවයෙන් ප්‍රතිපාදනය කිරීම. හතරවෙනි කාරණාව සඳහන් කරනවා දුෂ්ප්‍රාඥ පුජ්‍යලයන්ගේ පරිවර්ජණය දුෂ්ප්‍රාඥයෝ පව කරන අය අකුසල් කරන අය තවත් කෙටියෙන් කියවත් බාලයෝ හැම වෙලාවෙම ජීවිතෙන් අයින් කරලා දාන එක ප්‍රඥාවන්තයන්ගේ සේවනය සත්පුරුෂයන් හැම වෙලාවෙම සේවනය කරන්න පුරුදු වෙන්න ඕනේ ගැඹුරු ඥානයන් ප්‍රතිවේක්ෂා කිරීම. ගැඹුරු ඥාණයෙන් ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන සඳහන් කරනවා ස්කන්ධයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කර ගන්න ඕනේ කියලා. අත්ෙන් කාරණාව සඳහන් කරනවා තදවිමුක්තතාවය කියන මේ කරුණ හැම වෙලාවෙම තියෙන්න ඕන කියලා පැහැදිලි කරනවා. ඒකෙන් මේ දෙවන කරුණ සඳහන් කරනවා විතින් විත නැවත නැවත සාකච්ඡා කරන්න වෙනවා අපිට. දෙවන කාරණාව කියලා එතකොට එතන සඳහන් කළේ වස්තු විසද කිරියතාවේ. මේ දේශනාව තුළ නොඑක් නොඑක් අවස්ථාවන් වල ඒක සාකච්ඡා කරන්න වෙනවා නොඑක් නොඑක් තැන්වල. ආ ඒ තැන්වලදී ඒ කාරණාව සාකච්ඡා කරලා විසඳගන්න කරුණු එකතු කරගන්න පුළුවන් කියන එකයි මේ සිහිපත් කරන්නේ. ඊළඟට අභ්‍යන්තර බාහ්‍ය වස්තුන්ගේ පිරිසිදු භාවය සඳහන් කරනවා මේ අභ්‍යන්තර සහ බාහිර වස්තුන්ගේ පිරිසිදු භාවය ඊටම වටිනවා කියලා. මොනවද අභ්‍යන්තර සහ බාහිර වස්තුන්ගේ පිරිසිදු භාවය කියලා කිව්වේ? අපිට සඳහන් කරනවා යමෙකුගේ කෙස් දිගට වැවිලා නම්, නෝම දිගට වැවිලා නම්, නේපතු දිගට වැවිලා නම්, ඒ විතරක් නෙමෙයි ශරීරයේ නය දෝෂ උත්සන්න වෙලා තියෙනවා නම්, කෙස් වැවිලා, නිය වැවිලා, ශරීරයේ තවත් නොයෙක් දෝෂ උත්සන්න වෙලා තියෙනවා නම් ඊළඟට සඳහන් කරනවා ශරීරයේ දහදියෙන් තෙමිලනම් එළුම් පෙන්දුම් ආදී දහදියෙන් තෙත් වෙලා ආන්ගේ දහදියෙන් තෙත් වීම නිසා නිරන්තරයෙන් දුර්ගන්ධය හමනවා ඒ නිසා සඳහන් කරනවා අන්න ඒ වෙලාවට අභ්‍යන්තර වස්තුව අපිරිසිදුයි කියලා ශරීරයේ දාඩියෙන් තෙමිලා මේ වස්ත්‍ර දිග දැමීම යන්නේ බාහිර කාරණාවට. ශාරීරික දාජින් තෙමිල, නිය වැවිලා, ස් වැවිලා, ලොම් වැවිලා, ශාරීරියේ නොයෙක් දෝෂ වලින් පිරීලා. ඒකට කියන්නේ අභ්‍යන්තර වස්තුව අපිරිසිදුයි කියලා. එහෙනම් මේ අභ්‍යන්තර වස්තුව හැම වෙලාවෙම පිරිසිදුව තියාගන්න ඕනේ. ඒකෝද මේ කාටද මේ කාරණාව විශේෂයෙන් අපි හැමෝටම විශේෂයි. නමුත් මේ සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන අයට ඒක සුවිශේෂයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නියම අගය කළේ නැහැ. කැස්මවන එක භාග්‍යතුන් වහන්සේ අගය කළේ අගය කළේ නැහැ. හැබැයි එහෙම සඳහන් කරාම ඒ කාන්තා පාර්ශවයේත් එහෙම නෙමෙයි. මේ විවිධ මොස්තර වලට පිරිමි පාර්ශවයත් ලබනවා. ඉතින් ඒ වගේම බොහෝ කරදර තියෙනවා. හැබැයි මේ සංසාරයෙන් එතරම් යන්න තීරණය කරපු අය භික්ෂුණීන් වහන්සේලා වගේ අය උන්වහන්සේලා කිස් ටික කපලාවින් කරලම දැම්මා. මොකද ඒකෙන් ලොකු ලොකු බාධාවක් තියෙනවා කාන්තාවට නේද? ඒකෙන් ලොකු හිරිහැරයක් තියෙනවා. හොදන්න ගියහම, වේලන්න ගියහම, පීරන්න ගියහම අනික කෙස් වැවිලා තියෙනකොට තවත් නොයෙක් රෝග හැදෙනවා. ඒ දේවල් වලට විසඳුම් හොයන්න ගියහම ලොකු කරදර ගොඩකට මුහුණ පාන්න වෙනවා. නමුත් හැබෑවට ඔක්කොම ටික අයින් කරලා ගාලා තිබ්බහම එහෙම කිසිම කරදරයක් කිසිම කරදරයක් නැහැ. නියමවන්න ගියහමත් ඒ තැන්වල කොයිතරම් රස්තියාදි වෙන්න ඕනවද? පරිස්සම් කරන්න ඕනේ. සුද්ධ කරන්න ඕනේ, තෙල් ගලවන්න ඕනේ. මේ මේ දේවල් කරලා බොහොම අමාරුවෙන් තමයි ඔය පවාගෙන පවත්වාගෙන ඉන්නේ. ඔය භාගිතන හසගේ කරන්නේ. ඊට පස්සේ ධාතිය දාලා තියෙනවනම් ඒ කායික සුවතාවයක් නෑ. මේ ශරීර දෝෂ තියෙනවනම් ඒත් කෙනෙකුට මේ මාර්ගයේ හරියටම යන්න අපහසුයි. ආන්ගේ හින්දා අභ්‍යන්තර වස්තුව පිරිසිදු නැහැ. හැම වෙලාවෙම මේ අභ්‍යන්තර වස්තුව පිරිසිදු කරලා තියන්න ඕනේ. ඒක තමයි සැහැල්ලු භාවයක් තියෙන්නේ. ඒ සැහැල්ලු භාවය උදෙසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරපු කරුණු විරේක කිරීම වාගේ දේවල් මනාව දේශනා කරලා තියෙනවා. ලය විරේකය, උදර විරේකය, මේ විරේක කරාම මොකද වෙන්නේ? කායිකව ලොකු ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ආන්‍ය සැහැල්ලු භාවය හැම වෙලාවෙම පවත්වන එක හරි වටිනවා. ඊළඟට බාහිර පරිශුද්ධතාවය සිවුරු කෙලුතු වෙලා දුර්ගන්ධය හැමනවා සෙනසුන අපවිත්‍ර නම් සූරු කිලුට භාවය නිසා තමන්ගේ වස්ත්‍රවල තියෙන දුර්ගන්ධය තමන්ටම එනවා. ඒ විතරක් නෙමෙයි සෙනසුනත් අපිරිසිදු වෙලා. කිසිම පිරිසිදු භාවයක් නැහැ. වැසිකිළියට ගියත්, වතුර උණු කරගන්න තැනට ගියත්, දාන වලවල තැනට ගියත්, බාහිර මිදුලේ තැන් තැන් වල දැක්කත් හැම තැනම අප්‍රසන්නයි අපිරිසිදුයි. මේ කරුණෙත් එක තමයි යාවේ. ඉස්සර අපි බොහෝම පිරිසිදු තැනකට ගියොත් අපි කතා කරුවේ පන්සලක් වගේ කියලා. තැනක් පිරිසිදු නම් කතා කළේ පාසල වාගේ කියලා. එහෙනම් ඒ කරුණ භාග්‍යතුන් වහන්සේ මුලින්ම එහෙම අවධාරණය කරලා තියෙන නිසා අතීතයේ ඒ කාරණා ඒ විදිහටම පිළිගත්තා. ඒ විදිහටම සම්පූර්ණ කෙරුවා. යන ඕනම කෙනෙකුට ප්‍රිය උපදවන තැනක් බවට පත් වෙලා තිබුණා. මිනිස්සු ගිහි ජීවිත ගත කරලා නොඑක් හැලහැප්පීම් වල ලක් වෙලා මිනිස්සු ගිනි අරගෙන ප්‍රශ්නයක් විසඳගන්න බැරි කොට මිනිස්සු යන්නේ පන්සලට. ආන් එහෙම පන්සලට එන මිනිස්සු ගිනි අරන් යන මිනිස්සු නිමෙන මත්තමට එතන පරිසරයේ තිබුණාම එයාගේ ප්‍රශ්න වලින් භාගයක්ම විසඳිලා තමයි එයා ගේට්ටුවෙන් ඇතුළට එන්නේ. ගේට්ටුවෙන් ඇතුළට වෙලා එනකොට සෑහෙන ප්‍රශ්න පොඩයක් විසඳිලා එන්නේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වයත් එක්ක. ආන් එහිඳ පාරිශුද්ධත්වය රැකගන්න එක විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ අගය කරන අගය කරන කර්ම. ඒ නිසා සෙනසුනේ පවිත්‍ර භාවය ඊළඟට සඳහන් කරනවා ඒ වෙලාවට මේ බාහිර වස්තුවේ අපිරිසිදු බව සඳහන් කරනවා. ආන් ඒ නිසා බාහිර වස්තු හැම වෙලාවෙම පිරිසිදු කරලා තියන්න. අපිරිසිදුෙන් තියන්න එපා. ඒ බාහිර වස්තු පිරිසිදු කරගන්න එක මේ යන්න යන ධර්ම ශාස්ත්‍රීය ගමනකට මහ ලොකු උදව්වක් කරන බව එතන පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් ආන් ඒ කාරණා ටික මනාව අධ්‍යයනය කරගෙන ජීවිතේ පෝෂණය කරන කෙනෙකුට විතරයි භාග්‍යතුන් වහන්සේ මාර්ගය හරියටම හරියටම යන්න පුළුවන්කම තියෙන්නේ. ආන් ඒ නිසා ඒකට කරුණු කීයක් අපි දැන් මෙතන සිහිපත් කළාද? සඳහන් කළා කාරණා හතක්. පරිපූර්ණකතා, වස්තු විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදතා, දුෂ්ප්‍රාජ්‍ය පුජ්‍යලයන්ගේ වර්ජනය කිරීම, ප්‍රඥාවන්තයන්ගේ සේවනය කිරීම, ගැඹුරු ඥානයන් ප්‍රතිවේක්ෂා කිරීම කියන්නේ ස්කන්ධ ධාතු ආදී පිළිබඳව හැම වෙලාවෙම විමර්ශනය කිරීම, පදවි මුක්තතාවය. මෙන්න මේ කියන අංගයන්ගෙන් යම් කෙනෙක් යුක්ත වෙනවා නම් එයාට මේ ධම්ම විචය සම්බොජ්ජංගය කියන කාරණාව මනාව වැඩෙනවා දියුණු වෙනවා කියන කාරණාව සිහිපත් කළා. ඒකෙන් වස්තු විසද කිරියතා කියන දෙවන කාරණාව මේ සූත්‍ර දේශනාව පුරාම අපිට සාකච්ඡා කරන්න තියෙන කරුණු හැටියට සිහිපත් කරන් තියෙනවා. ආන් ඒ කාරණා ටික අපි මේ වෙලාවේ සිහිපත් කරගෙන මතක තියාගෙන ධම්ම විචය සෙවස් ධර්මයේ නැමුණු සිත් ඇති බව කියන කාරණාව. තව ටිකක් සාකච්ඡා කරන්න අපේ කරුණු ගොනු කරන්න තව ඉදිරියට පුළුවන් වෙයි. එමනම් අදට මේ ධර්ම සාකච්ඡාව මෙතනින් අපි නිමා කරමු කියලා තීරණය කරනවා. ඊළඟ දවසට තවත් බුද්ධංග ධර්ම හත සාකච්ඡා කරලා ඉවර කිරීමේ බලාපොරොත්තු ඇතුව. පුනතුනාල් දින පවත්වන ලද මේ ධර්ම දේශනාව සිදු කළ දායක පින්වත් පිරිස විශේෂයෙන් ආශිර්වාද කරනවා දේශනාව සිදු කළ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සසුනට දායාද කළ දෙමව්පියන්ට විශේෂයෙන් සත්පුරුෂයන් හැටියට මාගේ මව්පියන් සිහිපත් කරලා ආශිර්වාද කරනවා මෙම වැඩසටහන පැවැත්වීමට දායක වූ සැමට සංවිධානය කරන ලද සංවිධායක මණ්ඩලයට මෙන්ම මෙම අවස්ථාවට සහභාගී වූ සදැහැති අයටත් ඊටාම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාව සිදු කරමින් සිදු කර ගැනීමෙන් ජනිත වන කුසල ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න ලෝකපාලක ශාසන ආරක්ෂක සියලු බ්‍රහ්ම රාජයන් වහන්සේලාගේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වන සීක්වා. මේ පින් බලයෙන් උන්වහන්සේලාගේ දිව්‍ය සැප වර්ධනය වේවා. පින් සතුටටපත් වන්නා වූ දෙවියන් රට ජාතිය සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් ආරක්ෂා කරත්වා කියලා උතුම් ප්‍රාර්ථනාවක් කරනවා. අප සෑම දිනාගේම නමින් පරිලව සපත් දෙමව්පිය ඥාති මිත්‍රාදීන්ද මෙම පින් අනුමෝදන් වී සැපයටපත් වේවා ඔවුන්ටද නිවන් අවබෝධය පිණිස මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව තවත් ධර්ම ශාසනික කටයුතු වල නිරත වීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගීභාවය සෝය උදාපත් වේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දේශනාවේ දායකත්වයේ දැරූ දායක පින්වත් පිරිස කවුද කියලා නම් ගම් සිහිපත් කරලා නැතත් ඔබත් මමත් අද මහා කුසල් රැස් කරගත්තේ ඒ සත්පුරුෂ පිරිසත් මේ කාරණාව තියමු වෙච්ච නිසා. ඒ නිසා අපි රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අද ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන ඒ සත්පුරුෂ පින්වතුන් සියලු දෙනාටම අනුමෝදන් වේවා. ඒ අයගේ දෙමව්පියන්ටත්, පවුල් වල අනෙක් සියලු දෙනාටමත් දූ දරුවන්ටත් මේ කුසල් ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා ශ්‍රද්ධා සිත් නිරන්තරයෙන් දියුණු පවුණු වේවා කල්යාණ මිත්‍රයන්ව මුණ ගැහිවා සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලැබේවා මෙලව සුවපත් වේවා පරලොව සුගතිගාමි වේවා අවසන ප්‍රාර්ථනා කරන උතුම් නිවන ඊටාම ඉක්මන් භවයට සැප සහිත ප්‍රතිපදාවෙන් මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරමු. පින්කම සංවිධානය කරන අපේ හේමක ඩයස් මැතිතුමා ප්‍රධාන ඒ සංවිධායක මණ්ඩලයේ සියලුම දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. තව තවත් ලෝක සාසනික කාර්යයන් සිදු කරන්ට බොහෝ දෙනාට සත්පුරුෂ වෙන්න මෙවන් පින්කම් සංවිධානය කරන්න ඒ ඇයට ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව උදා වේවා. මේ මහ පින්කම් මේ ස්ථානයේ සිදු කරන්ට විහාරස්ථානීය ධර්මශාලාව මේ සත්පුරුෂයන් වෙනුවෙන් වෙන් කරලා දුන්නේ විහාරාධිපති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටමත් ප්‍රවහන්සේට සිහිපත් කරලා මේ ශාලාව මේ කටයුත්ත සඳහා වෙන් කරවල දෙන අපේ පියතුමන් ඇතුළු මේ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපිට කොහොම විපාක දෙනවද කාට පින් අනුමෝදන් කරනවද කියන කාරණාවල් දෙකම මුදුන්පත් කර ගැනීම සඳහා පුණ්‍යානුමෝදනාව කරලා ප්‍රාර්ථනාව සිද්ධ කරලා අපි කටයුතු නිමා කරමු. ප්‍රම අනුමෝදනාව කරමු කෝටි ලක්ෂයන් සක්වල සියලු ආර්යයන් වහන්සේලාද සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ නමස්කාරය පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා පිළිගන්නාසේවා කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයන් සියලු සත්පුරුෂයෝද සහම්පති මහා බ්‍රහ්ම රාජානුද සනන්තු මහා බ්‍රහ්ම රාජානුද ඝටිකාර මහා බ්‍රහ්ම රාජානුද තිරිස මහා බ්‍රහ්ම රාජානුද සුන්දරාසවාසීයෝ සියලුම අරිහත් මහා බ්‍රහ්මයෝද සියලුම අනාගාමී මහා බ්‍රහ්මයෝද බ්‍රහ්ම ලෝකාසීයෝ සියලුම ආර්ය බ්‍රහ්මයෝද සියලුම සත්පුරුෂ වූ බ්‍රහ්මයෝද සත්‍ය ලෝකවාසී සියලු ආර්යයන් වහන්සේලාද මහා මෛත්‍රී රෝසතානන් වහන්සේද සියලුම මහා රෝසතානන් වහන්සේලාද මහා මෛත්‍රී රෝසතානන් වහන්සේ සමග පාරමී පුරණා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසන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 धृतराष्ट्रविरूढविरूपाक्ष वैश्ववनम् सतर्वामवरुन्द उन्वांसेनायेति सज सूर्यदिव्यराजयान् वहंसेत चन्द्रदिव्यराजयानन् वहंसेत උන්වහන්සේගේ පිරිසට සීලවලාහක උෂ්ණවලාහක අබ්බවලාහක වාතවලාහක වැස්සවලාහක දෙවිවරුන්ද උන්වහන්සේලාගේ පිරිසට ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේද ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේද සියලු සිද්ධාස්ථාන ආරක්ෂා කරන්නා වූ අක්‍රමාදී වූ බාහිර සම්පන්න වූ දෙවියෝද අනිකුත් විශේෂ ස්ථාන ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අපගේ ආරක්ෂක දෙවියෝද අපගේ ඥාති මිත්‍රාගේ ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඕම් පතන්නා වූ යෙලින් සුවසේ යම් දකින්වා හිතෙක නිදුක් නිරෝගී සුවපත් වූ සික්කට්ටෝ වෙත්වා කැමැති කැමැති කාන්දේ විදුකින් ලබත්වා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 සුවපත් වෙත්වා ප්‍රාර්ථනා කරමු අපේ විසින් ඇස්කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයේ කෙටිම කාලයකින් පාසුම ආකාරයෙන් මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙන්වා අජර වූ අමර වූ නිවන ලැබ සනසෙන්වා සෝපත් වෙන්වා සුවපත් වෙනවා සුවපත් වෙනවා මේ මොහොතේ පටන් නිවන් දක්වා මොහොත දක්වා සමකල්හි සම්මාදිටික වන්නේවා ත්‍රිසුක වන්නේවා සීල සම්පන්න වන්නේවා පහසුයෙන් සිල් රකින්නේවා සමාධි සම්පන්න වන්නේවා ප්‍රඥා සම්පන්න වන්නේවා නිරුක් වන්නේවා නිරෝධ වන්නේවා බාලයන් යේ සුරනවබන්නෙම් වා බාලයන්ගේ අල්ප මාත්‍රල සෑමකට ලක් නොවන්නෙක් වෙම්වා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේවා ශ්‍රද්ධා සම්පන්නවන්නේවා සති සම්පන්නවන්නේවා ඊර්ෂ්‍යාපන්නවන්නේවා සමාධි සම්පන්නවන්නේවා ප්‍රඥා සම්පන්නවන්නේවා නිර්මල පරිත්‍ය අසන්නේවා ධර්මයේ वा වචනයෙන් පුරුදු පුහුණු වන්නම්වා ආර්ථපේක්ෂන්නම්වා නුවණින් විනිවිද දකින්නම්වා නිවැරදිව අඥාන දේශනා කරන්නම්වා නිදුකින් සමතය වඩන්නම්වා නිදුකින් විදර්ශනා වඩන්නම්වා කැමැති කැමැති තාක් සමාපත්තීන්ට කැමැති කැමැති තාක් කාලයක් සම වදින්නෙම්වා කැමැති කැමැති කාන්දේ නිදුකින් ලබන්නෙම්වා කැමැති කැමැති කාන්දේ නිදුකින් වඩන්නෙම්වා කැමැති කැමැති කාන්දේ නිදුකින් දෙන්නෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සාදු සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සද්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමියාති සමිජ්ජතු සාදු සාදු සාදු ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක් චිත්තං අනුත්තරං දුල්ලදේන මයා ලද්දං පස්සිතුං අන්දිතුං වරං සාරිපුත්තාදිකේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං